හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද හැතරම ලොකු සානහන්සේට හදිසි වැඩක් ඉදලා නිසා මට අද මේ අවස්ථාව ලැබුණා. ඉතින් අපි බලමු ශක්තිපමණින් ධර්ම සාකච්ඡාවේ යෙදෙන්න. ඉතින් මම ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සලාගෙන් ප්‍රතිමෙන්ම අවසර ලබා ගන්නවා. හොඳයි මම ආරාධනා කරනවා අපේ ඩිලාමණි මෑණියන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කියවලා බලලා තේරන්න වෙලාවක් ලැබුණේ නැහැ. මම තියෙන විදිහටම ඉදිරිපත් කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පාඩ්‍යංක භාවනාවේ යෙදී සිටින විට ක්‍රමක්‍රමයෙන් සිත සහ කය යන දෙකම ඊටා හොඳින් සංසුන් වී ගිය හැටි නිරීක්ෂණය කළෙමි. කය බිඳකුදු සෙලුණේ නැත. මගේ දෑත් මාගේ සිරුරට සම්බන්ධ නැති දෙයක් ලෙස හැඟුණේ. සිතෙහිද කිසිවක් නැති අවස්ථාවක් විය. එහෙත් හදිසියෙම කොනාටුවක් මෙන් නීවරණ රසක් ගලාගෙන ආවේ. සාමාන්‍යයෙන් මීට පෙර එවැනි අවස්ථාවල කයද නොසන්සුන් විය. මෙවර එසේ නොවිය. එවිට සිත නොසන්සුන් නිසා පල්යන්කෙන් නැගී සිට සිත සංසුන් කර ගැනීම සුදුසුද? නැතහොත් ඒ ආකාරයටම සිත සංසුන් වන තුරු සිටීම සුදුසුදැයි පහදා දෙන්න. හොඳ ඇත්තටම අවස්ථා කීපයකදී ඉතින් මේක වෙන්න පුළුවන්. ඒකක් තමයි අපි හොඳට කය සංසිඳ වෙලා අපි මේක ආනාපාන සතියේද මූලකමටහන් වශයෙන් එහෙම එහෙම සඳහන් කළා නැහැ. හොඳයි කමක් නැහැ. කෙසේ නමුත් හොඳට කය සංසිඳ වෙලා අපි තුමු ආනාපාන සතිය හරහා ගියා කියලා. ඒ ආනාපාන සතිය හරහා ගියත් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් හරහා ගියත් කොහොමත් හොඳට කය සංසිඳ වෙලා තැම්පත් වෙලා හිතෙත් හොඳට නීවරණ යටපත් වෙලා ඉන්නකොට දැන් සිද්ධාන්ත වශයෙන් බැලුවොත් ඔතන හොඳට අපේ කාය සංස්කාර සංසිඳිලා වචී සංස්කාර සංසිඳිලා දැන් ඔන චිත්ත සංස්කාර සංසිඳෙන්න යන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී දැන් හුඟක් වෙලාවට වෙන්නේ ඔය විඥාණයට බැහැ ගන්න තැනක් නැති වුනහම ඇතුලේ තියෙන ඔක්කොම ආසව අනුසය ධර්මයන් හරහා ඔන්න ඔක්කොම මතුවෙන්න ගන්නවා. හරියට නිකන් අර ඇතුලේ තීච්ච ජරාවක් ඔක්කොම එකපාරට ඔක්කාරට එනවා වගේ කෙලවරක් නැතුව කිසි කිසිසේත්ම අදාළත්වයක් නොතිබිච්ච තමන්ගේ හිතේවත් නොතිබිච්ච දේවල් ගොඩාක් රැසක් එක පාට එන්න ගන්නවා. ඉතින් මේ වෙලාවට හැබැයි අපි කලබල වුණොත් එතනත් පරාදයි. ඒ වගේම අපි මේ මොකක්ද වුනේ කියලා එකපාරට වික්ෂිප්ත වෙලා නැගිටින්න ගත්තොත් ඒත් පරාදයි. මෙතෙන්දී ඇත්තටම මේකයි අන්තර්ගතය බලන්න ගියොත් ඒකත් බොහොම අවුල් සහගතයි. මොකද අන්තර්ගතය හිතා ගන්න බැරි තරම් සෑහෙන්න කියන්නේ අදාළ නැති සෑහෙන ඇතුළෙම තැම්පත් වෙලා තීච්ච රොඩු ගොඩක් තමයි එලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී ඇත්තරම කරන්න තියෙන්නේ ඔහේ යන්න ඉඩ දෙන්න තියෙන්නේ. හරියට නිකන් උපමාවකින් කියනවා නම් දැන් අපි වමනේ යනවා වගේ ව්‍යවස්ථාවකදී අපි බලන්නේ නැහැ නෙමෙයි මොනවාද කියලා. කිලින්ම ඔහේ අත්හැරලා දානවා මොකද ඒක යන තරමට සුවයි. හැබැයි යන මොහොතේදී හරි පීඩාවක් තියෙනවා. ඒ ඒකමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන අපි හොඳට විපස්සනාවෙන් පසුබිම සකස් කරලා දුන්නාම ඒ ඇතුලේ තියෙන දේවල් විශේෂයෙන්ම ආසව අනුසය ධර්මයන් මතුවෙන්න ගන්නවා පරිඋත්ථාන මට්ටමකට යම් පමණක සක්‍රිය වීමකටපත් වෙලා ඔන්න පිට වෙන්න ගන්නවා. ඉතින් අර ඒක සාමාන්‍ය විදිහට අනිත් අවස්ථාවලදී වෙද්දී ඒක අපිට සාමාන්‍යයෙන් හැන්ඩල් කර මේ පවත්ව ගන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවකදී එක රොත්තක් මහා ගොන්නක් එනකොට හරිම අමාරුයි. අපහසුයි. හැබැයි පොඩ්ඩක් ඉවසගෙන දරාගෙන ඉන්න තියෙන මෙතෙන්දී ඕනනම් අපිට භාවිතා කරන්න පුළුවන් මේ එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි. මට මේක එකක්වත් ආත්මයක් කරගන්න අවශ්‍ය නැහැ කියලා හැමම යන්න දෙන්නයි තියෙන්නේ. කිසිම මේකට ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් මේක ඇතුළ හොයන්න ගියොත් ටිකක් අහු වෙන ගතියක් තියෙනවා. එන කොටසත් බොහොම බරපතලයි. ඒ නිසා ඔහේ යන්න දෙන්න නැගිටින්නත් එපා හැබැයි. එකපාරට නැගිටලා ගසලා දාලා යන්නත් එපා. ඔහේ යන්න දෙන්න. ඒ ටිකෙන් ඔහේ ගිහාම ගිහාම ගිහාම ටික වෙලාවක් ඕක පවතී. හැබැයි ගියාට පස්සේ ලොකු ශාන්තියක් ලොකු සෝයක් දැනෙනවා. මොකද ඇතුළ සෑහෙන්න හිස්සීමක් වුණා. ඇතුලේ තිබිච්චේ තැම්පත් වෙලා තිබිච්ච කුණු ගොඩක් අයින් වුණා වගේ දෙයක් වුණා. ඊට පස්සේ ආයෙ නැවතත් හොඳට හිත තැම්පත් වෙනවා. ආයෙ සුපුරුදු පරිදි භවනා කරගෙන යන්න පුළුවන්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න කීයක් විතර තියෙනවද කියලා? ආ ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. තියෙනවනේ. හරි. අපි දිගට කියාගෙන යනවා. මේ කාට හරි වැඩිදුර විස්තර ඕන නම් පොඩ්ඩක් මතක් කරන්න. අපි නැත්තම් ප්‍රශ්නින් ප්‍රශ්නට ඉස්සරහට යනවා. හොඳයි. ඒ ඒ ප්‍රශ්නෙම සක්මන් භාවනාව පිළිබඳ කොටස. තවද සක්මන් භාවනාවේදීද ප්‍රධාන අරමුණින් බැහැරව ගිය අවස්ථාව විය. ඒ සුළු වශයෙන්ි. එනම් සිත අරමුණින් ගිය වහාම ඒ බව අවබෝධ වන්නේය. එහිදී මම උපක්‍රමයක් භාවිතා කළෙමි. එනම් සක්මන් භාවනාවේදී එහා මෙහා යන වාර ගණනද ගණන් කළෙමි. එවිට ගණන් තබා ගැනීමටද අවධානය යොමු වූ නිසා අරමුණින් බැහැරට යන ප්‍රවණතාවය අඩුවිය. එවැනි උපක්‍රමයක් භාවිතා කිරීමේ වරදක් ඇද්දයි පෙන්වා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මුලදී ප්‍රශ්නයක් නැහැ. මුලදී ඇත්තටම ගණන් කරන වගේ දෙයක් යම් උපක්‍රම භාවිතා කරාට කමක් නැහැ. මොකද හිත හුඟක් වල්මත් වෙලා නම් තියෙන්නේ. ඉතින් විවිධ උපක්‍රම භාවිතා කරන්න වෙනවා. ඒකම තමයි අපි ඔය මෙනෙහි කිරීමෙදිත් කරන්නේ. වම දකුණ කියලා වෙන්න පුළුවන්, ඔසවනවා, තබනවා වෙන්න පුළුවන්. ඔය යම් යම් ක්‍රමවලට අපි පුළුවන් තරම් අපේ අර කයත් එක්ක හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඉතින් අර කයේ තියෙන ක්‍රියාවම හිතින් සනාථ කරන්න අපි මෙනෙහි කිරීමක් භාවිතා කරනවා. හැබැයි ටික ටික ටික හිත සංසුන් වෙන්න සංසුන් වෙන්න අපිට හීලය වෙන්න හීලය වෙන්න හැබැයි මේ ගණන් කිරීම වෙන්න පුළුවන් මෙනෙහි කිරීම වෙන්න පුළුවන් මේක ටිකක් බර බව Tamanටම තේරෙවි. අන්න එතෙන්ද තමයි මේක අත්හැරලා දාන්නේ. අපි මේක දිගට කරගෙන කියන්නේ මේක මම පටන් ගත්ත පටන් ගනිද්දි මට මේක වැදගත් වුණාය ප්‍රයෝජනවත් වුණාය කියලා දිගටම මේක පවත්වන්න ගියොත් මේකෙන්ම හානියක් වෙනවා ඉස්සරහට යන්න බැරි වෙනවා. නිසා තමන් මේකේ හොඳට ප්‍රයෝජන අරගෙන හොඳට හිත තැම්පත් වෙනකොට හොඳට හිත එකලස් වෙනකොට නැවත හොඳට සතියෙන් මේකල වෙලඳන් මේකල වෙලඳන් හොඳට යන්න හැකියාව ලැබෙනකොට අන්න පොඩ්ඩක් මේ ක්‍රමෙත් අත්හැරලා දාන්න. ක්‍රමෙත් අතහැරලා බලන්න කොහොමද මේ දැනෙන දේත් එක්ක. ඊටාම සරලව. දැනෙන දේත් එක්ක නිශ්චල මනසකින් හොඳට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් නම් ඒක තමයි අපි යන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට ඇතුළු වූ ප්‍රථම අවස්ථාවයි භික්ෂුණියක් වන මම මාගේ භාවනාව සඳහා කරන්නේ ආනාපාන සති භාවනාවයි. නමුත් ආනාපාන අරමුණට සිත පිහිටුවා ගැනීම හරිම අපහසුයි. වීර්ය කර සිත හුස්ම රැල්ලට සිත පිහිටුවා ගත්තත් ඊතා ඉක්මනින් අතීත හා අනාගත අරමුණු වලට සිත ඇදී යනවා. විනාඩි 5ක් පමණ ගිය විට නැවත ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්නට පටන් ගන්නවා. අරමුණට සිත ඇද ගන්නවා. නිතර නිතර වෙන අරමුණු වලට සිත ඇදී යාම නිසා මට සිත ඒකාග්‍රතාවයකට පත් කරගෙන සිත සමාධි කර ගැනීමට අපහසු වී ඇත. විතර්ක ਵਿਚාර නැමැති භාවනා අරමුණට සිත ඇදීම සිත හැසිරවීම සඳහා මෙයට මට කමටහනක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මිට භික්ෂුණීන් වහන්සේ. ඇත්තටම يعني මුලදී ඔය ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. හිතන්න එපා මේ භාවනාව ටිකක් සාර්ථකුණා කියන්නේ මේම தත්වයක් පසුකලේ නැහැ කියලා මේ මේ වගේ සෑහෙන්න කම් කටුණු රාශියක් පසු කරගෙන තමයි ඇත්තටම යන්න තියෙන්නේ. ඉතින් අපි මේකට ඒ තරම් කෙටි ක්‍රම හොයන්න ගියොත් අපි එතෙන්දී මුලා වෙනවා. පොඩ්ඩක් මුලදී වෙහෙසෙන්න වෙනවා. මුලදී ඇත්තටම වීරය තමයි පදනම වෙන්නේ. වීරය භාවිතා කරලාමයි මුලදී ජය ගන්න වෙන්නේ. මොකද මේ සුඟක් වෙලාවට වෙන්නේ අපේ අපේ මනස් අපි ඇවිල්ලා තියෙන පරිසරයත් එක්ක හුඟක් ඉගෙනගෙන කියාගෙන ලොකු කාර්යභාරයක් සහිතව ඉඳලා ඊට පස්සේ නම් පැවිදි වෙලා ඊළඟට කරුණු රාශියක් එක්ක නම් ඉන්නේ මනස හරිම කියන්නේ හොඳට තැම්පත් කළා මේ භවනා ඥානයක් හදා ගන්නවා කියන එක හරි ටිකක් මුලින්දි වෙහෙසන්න වෙනවා. ඉතින් හැබැයි ඒ තමන් හොඳට නුවණ තේනවා නම් තමන් තේරුම් ගන්නවා මේ විතර්ක බහුලයි. මගේ මනසේ සෑහෙන්න අනිත් අයට සාපේක්ෂව අනිත් අය නම් දැන් කියනවා මේ ඔන්න සමාධි වුණා කියනවා එකඟ වුණා කියනවා. මට ඒ වුණාට බැහැ මේක කරගන්න. කියලා තමන් හැබැයි තේරුම් ගන්නවා. මොකද විතර්ක මනස හුඟක් වෙලාවට ප්‍රඥාවට බරයි. ඒ නිසා පොඩ්ඩක් බලන්න මේ මුලදී පොඩ්ඩක් වීරයෙන් තමයි යන්න වෙන්නේ. වීරය භාවිතා කරන්න වෙනවා. හිත වෙනත් අරමුණකට යනවා. ඉතින් තේරුම් ගන්නවා. Tamanට හැබැයි පශ්චාත්තාප වුණොත් දැන් මෙතනත් පොඩ්ඩක් පශ්චාත්තාප වෙන ගතියක් තියෙනවා. පශ්චාත්තාප වුණොත් ඒකත් මේ අපේ මේ බාධාවකටමයි වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් හිත යනවා තමයි ඔහි ගියදෙන්. හැබැයි යම් අවස්ථාවක සතිය එළඹ සිටිනවනේ. යම් අවස්ථාවක ඔන්න මතක් වෙනවා මම මේ භාවනා කරන්නයි ආවේ. සක්මනේ දැන් මේ ඉන්නේ කියලා යම් අවස්ථාවක මතක් වෙනවා. එතෙන්දී අර Tamanට මේ ද්වේෂ කරගන්න නැතුව වෙච්ච දේ වුණා. දැන් ආයි මේ මේ මොහොතේ ඉඳන් යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු හිත පිට ගියා. පිට ගියාට පස්සේ ඒත් ඉතින් කය දුවනවා. කය දැන් එහාට මෙහාට ඇවිදිනවා. ඒ ඇවිදිනකොට අපිටම යම් අවස්ථාවක ඔන්න විනාඩි 5කට පස්සේ මතක් වුණා දැන් නම් ඔන්න භාවනා කරන්නයි ආවේ කියලා ඔන්න මතක් වුණා. ඒ අවස්ථාවේදී අපි දුමු වම් කකුලේ තියෙන්නේ කියලා පොළවේ වැදිලා අන්න එතන ඉඳන් යන්න. එතන නම් ඔන්න වම කියලා කියන්නේ නැත්නම් දකුණ කියලා කියන්නේ. දැන් එහෙම නැත්නම් ආනාපාන සතියේදී නම් ආනාපාන සතියේදී අපි ඔන්න හුස්ම තිබුණා. බලබලා ඉඳද්දී ඔන්න හුස්ම පිට එනවා එනවා යනවා ඔන්න බලබලා හිටියා. යම් අවස්ථාවක ඔන්න හිත පිට ගියා. විනාඩි 5ක් 10ක් ඔන්න පිට ගිහිල්ලා තිබුණා. අපි හිතමු ඔන්න නැවතත් මතක් වුණා. ඔන්න දැන් මේ අරමුණේ ඉන්න ඕනා කියලා මතක් වුණා. එතෙන්දී අපි හිතමු දැන් ඔන්න පිට වෙනවා නම් හුස්මක්. මේ පිට වෙනවා කියන සංඥාවෙන් ගන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා. මොකද අපිට වෙලා තියෙන හුඟක් වෙලාවට අපි අර වෙච්ච දේ ගැන පසුතැවිල්ලක් ඇති වෙනවා. අපරාදි මේච්චර කාලයක් මේ හිත පිට ගිහිල්ලා නැතිබුණේ අරමුණේ තිබුණේ නැහනේ. කියලා ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ පසුතැවිල්ල අපි අර අතින් දාගන්න මේ ක්ලේශයක්. අපිට ඒක වළක්ව ගන්න පුළුවන් නම් එතකොට ඇත්තරම තියෙන්නේ මේ වෙච්ච දේ විතරයි. හිතේ පුරුද්දට හිත පිට ගියා. නමුත් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ආපු තැන ඉඳන් ආයි යන්නයි තියෙන්නේ. හුඟක් වෙලාවට ඉතින් ඕක නැවත නැවත නැවත නැවත කරනකොට අර හිත මේ මූලික කමටහනේ තියෙන රසය තේරුම් ගන්නවා. එතෙක් හරිම අමාරු ඉතින්. චුට්ටක් ඒ හින්දා ඉවසීමෙන් යන්න කෙටි ක්‍රම හොයන්න යන්නත් එපා. ඉතින් ඉඳගෙන කරන භාවනාවට කලින් පුළුවන් තරම් සක්මනකින් තමන්ගේ මේ හිත එකඟ බව හදාගන්න උත්සාහත් වෙන්න. මොකද එකපාරටම අපි මේ ඉඳගත්තොත් එහෙම සක්මනකට යන්නේ නැතුව මුල් අවස්ථාවලදී සෑහෙන්න හිත විසිරෙන එකයි වෙන්නේ. මොකද ඉඳගෙන මෙල්ල කරන්න හරි අමාරුයි. නමුත් සක්මන් කරමින් කරන භාවනාවකදී සෑහෙන්න අපිට අවස්ථාවක් තියෙනවා. මොකද සක්මන කියන්නේ අපි මෙහෙවීමක් කරනවා. මුලදී භාවනාවේ මෙහෙවීමක් තියෙනවා. ඉතින් දැන් සක්මනේදී අපිතර වම් පාදයේ තියෙනකොට වම කියලා ඔන්න හිතේ සනිටුහන් කරගන්නවා. දකුණ තියෙනකොට දකුණ කියලා සනිටුහන් කරගන්නවා. ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් හිත බලෙන්ම මෙල්ල කිරීමක් කරලා සක්මන හරහා ඊට පස්සේ ඉඳ ගන්න එනවනම් ආනාපාන සතිය කරන්න එනවනම් ඔන්න සෑහෙන්න හදාගත්ත සතියකින් තමයි එන්නේ. ඒ නිසා මේ මම ආරාධනා කරනවා මුලින් සක්මනක් කරන්න හොඳට. වැඩිපුර කාලයක් සක්මනට ගත්තට වරදක් සෑහෙන්න සක්මනෙන් හිත මෙල්ල කරගෙන ඊළඟට එන්න ඉඳගෙන කරන භාවනාවට ඒ ඇවිල්ලා හිමීට හිත එකඟ කරගන්න බලන්න. ආනාපාන සතියේ පවත්වන්න බලන්න. දැම්ම කමඨහන මාරු කරන්නවත් වෙන කැටි ක්‍රම හොයන්නවටත් වඩා අර පොඩ්ඩක් වීරය භාවිතා කරලා නැවත නැවත අරමුණට ගැනීමේ ලොකු වාසි තියෙනවා රසක්. ඒ නිසා උත්සාහත් වෙන්න කියන්න තමයි තියෙන්නේ. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය පාද නමස්කාරය වේවා. සක්මන් භාවනාවේදී ඒ එසවීමට පටන් ගන්න මොහොතේදී උකුලේ සිට පයේ ඇදෙන බවක් දැනේ. දන නැටීමද විලුඹ එසවීමද සිදුවේ. පය පොළවේ ලනු පැදුරේ හැපෙන මොහොතේදී මාපට ඇඟිල්ල හැර ඇඟිලි හතරක් එසවීමටද අවසාන මහපට ඇඟිල්ල පහළට තදවීමද පය ඇලවීමද සිදුවෙනු ඇත. එම දකුණු පාය සම්පූර්ණයෙන්ම එසවීම සිදුවේ. සිතුවිල්ල වෙනස් වීමෙද වම් පායේ කාර්යයේද සිදුවේ. ඇසීම ඇසීම විලුඹ එසවීම කය ඇලවීම ඇඟිලි හතරක් එසවී මහපට ඇඟිල්ල තදවීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම වම් පායේ එසවීමද සිදුවන විට කාර්යයක් කාර්යයන් හයක් සිදුවීම දැනෙනු ඇත. එවිට ක්‍රියාවක් සහ සිතුවිල්ලක් ඇති බව දැනේ. සැහැල්ලුවෙන් මෙය සිදුවෙද්දී කොන්දේ තද වේදනාව දැනේ. තද වීරියෙන් එකතැන නැවතී සිට සක්මනේ සිතුවිල්ල පහළ වූ විට නැවත සක්මන ආරම්භමි. මේ මාහට දැනෙන ස්වභාවයයි විස්තර කළේ. මෙහි වැරදි නිවැරදි භාවය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට මේ භවය අවසන් භවයම වේවා. තෙරුවන් සරණයි. ඇත්තටම දැන් අපි සක්මන් භාවනාවේදී විස්තර බලන්න ඕන. හැබැයි පොඩ්ඩක් හිත විසිරෙන්නේ නැති වෙන්න ඔය දේ කරන්න පුළුවන් නම් හොඳයි. අපි දැන් ඇත්ත වශයෙන්ම හොඳට හිත තැම්පත් වුණාට පස්සේ තමයි හොඳට විස්තර පේන්න ගන්නෙ. ඒක බොහොම નિરાයාසයෙන් වෙන දෙයක්. දැන් අපි මේ හිත අර අපි තුමු මොනවාද තියෙන්නේ කියලා ඕන්ට වඩා අවුස්ස අවුස්ස අවුස්ස මේ විශ්ලේෂණය කරන්න ගියොත් ඒක ටිකක් හිත විසිරෙන්න මුල් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ම තමයි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දැන් මේ හොඳට හිත තැම්පත් වුණාට පස්සේ හිත නිශ්චල වෙලා හොඳට මට දැන් මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් අවස්ථාවේ මේ මේ රැස් වෙන තොරතුරු ටික බොහොම નિરાයාසයෙන් මට දැනෙනවද? එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි තමු දැන් පාදේ තියෙනවා. අපි මුලින්ම සක්මන කරගෙන යනවා හිත ඔන්න ටික ටික ටික තැම්පත් වෙනවා හිතේ තිබිච්ච ඇතුළත කතාව සංසිඳෙනවා හොඳට හිත දැන් අරමුණේ බැහැ ගන්නවා කොහොම දැන් බැහැගෙන යනකොට හිතට දැන් හිතටත් දැන් ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දැන් තනිකරම කයත් එක්ක ඉන්නවා. හිත තනිකර යෙදිලා ඉන්නේ කයේ. දැන් එහෙම අවස්ථාවකදී ඔන්න ගැටලුවක් නැහැ. හොඳට දැන් Tamanට තේරෙනවා. Taman නිකන් නිරීක්ෂකෙක් විතරයි. දැන් වෙන කෙනෙක් බලන් ඉන්නවා වගේ, දෙවැන්නෙක් බලන් ඉන්නවා වගේ දැන් මේ කය දිහා බාහිරින් බලන් ඉන්නවා. ඒ අවස්ථාවේ ඔන්න Tamanට තේරෙනවා දැන් ඔන්න ඇඟිලි වල කොහොමද කොයි ඇඟිල්ලද ඉස්සලා ස්පර්ශ වෙන්නේ, කොයි එකද මිදෙන්නේ, කොයි මොනවාද දැනෙන්නේ. ඒ ටික හොඳට නිකන් අර මේ බොහොම පහසුවෙන් නිකන් චිත්‍රයක් දිහා බලනවා වගේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඒකේ කිසි වරදක් නැහැ. ඒ తත්වය නම් මේ වෙලා තියෙන්නේ කිසිම වරදක් නැහැ. හැබැයි අපි තාම හිතේ හුඟාක් විතර්ක බහුල නම් අපි තුමු දැන් මේ හිතේ කතා කරනවා නම් මේක බල බලා හිත කියනවා නෑ ඕක වම් පාදේ නෙමෙයි ඕක දකුණු පාදේ ඕක වම් ඇඟිල්ල නෙමෙයි මේ මාපට ඇඟිල්ල නෙමෙයි ඕක සුළු ඇඟිල්ල අර ඇඟිල්ල මේක කියලා හිත ඇතුලේ ලොකු මේ තර්ක කරනවා නම් ඒ කියන්නේ දැන් මොතෙන්ට යන්න එපා. ඒ නිසා තමන් පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඉස්සලා හිත හොඳට මේ අරමුණේ බස්ස ගන්න. يعني ඉස්සෙල්ලා හොඳට වම දකුණ කියලා වෙන්න පුළුවන්. නැත්නම් සෝනවා තබනවා කියලා වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා හොඳට තමන් මේ කාර්යයට හිත නම්මලා දෙනවා. සකස් කරලා දෙනවා. සකස් කරලා දුන්නාට පස්සේ හොඳ හොන්න හිත හොඳට සංසිඳිලා හිත නිශ්ශබ්ද වෙලා දැන් වැඩේ කරනවා. දැන් තියෙන්නේ කය නිරීක්ෂණයක් යන්නේ. ඇතුලේ කතාව සෑහෙන්න සංසිඳිලා හොඳට හිත නිරීක්ෂණය කරනවා දැන් මේ කායික ක්‍රියාවලිය. අන්න ඒ අවස්ථාවේදී මේ හොඳට විස්තර බලන්න අවශ්‍යයි. එතෙන්දී සමාලාවට අර තමන්ගේ තිබිච්ච කලින් තිබිච්ච වේගය පොඩ්ඩක් අඩු වෙලා කලින් අපි සාමාන්‍ය වේගය පවත්වගෙන අපේ මේ සතිය හදා ගන්නවා. සතිය පවත්වනවා. ඊළඟට ඔන්න හොඳට ඒ සතිය පැවැත්වීම හරහා ඔන්න සාර්ථක වුණාට පස්සේ මේ විදිහට හොඳට ඇතුලේ තියෙන පුංචි පුංචි විස්තර බලන්න ගියාම ඔන්න වේගය හිමීට සමානට අඩු වේවි ඒක වරදක් නැහැ. මොකද දැන් තමන් හොඳට යටට බැහැලා මේ අරමුණේ විස්තර ඊටාම සියුම් පෞද්ගලික ලක්ෂණ බලන්න යන අවස්ථාව කිසිම වරදක් නැහැ. එහෙනම් චුට්ටක් තමන් තේරුම් අරගන්න තමන් මේ කරද්දී ඇතුළ හිත කතා කරනවාද? හිත කියවනවාද? නැත්නම් තමන්ට නිකන් උපදෙස් දෙනවාද? මේ අරකයි මේක මේකයි මේකයි පොතේ තියුනේ මෙහෙමයි මේක 6යි මේක 5යි කියලා මේ හිත උපදෙස් දෙනවද? එහෙම නැත්නම් හිත බොහොම නිස්කලංකව හිත පැත්තක නිකන් නිරීක්ෂණයක්ද යන්නේ. එතෙන්දී හැබැයි ඔක්කොම ටික පේනවද කියලා තමන් පොඩ්ඩක් බලලා දෙවෙනි අවස්ථාව නම් ඒකට සාදර වෙන්න. දෙවෙනි අවස්ථාව නම් එයාට හොඳට තියෙන විස්තර ටික බලා ගන්න. ඒකේ වරදක් නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම නිසරණ වනයේට පැමිණි පළමුවෙනි වාරයයි සක්මන් භාවනාව සතියෙන් සිටගෙන බලා සිටියා සක්මන පටන් ගත්තා යටිපතුල කොළවට ස්පර්ශ වන විට රළු හා සියුම් බවක් දැනුණා දෙතුන් වාරයක් ඒමේ අත සක්මන් කරන විට විසිවෙන ගතියක් වුණා. નિરાයාසයෙන් සක්මන කෙරෙයි. වෙහසක් නැත. පාදයේ මාපට ඇඟිලි වලලු කර බත් කෙඳි දන හිස හා කලවාට උඩින් දෙපා සිරුරට එකතු වෙන තැන පිළිබඳව විවිධ අත්දැකීම් අත්දුටුවා. සිරුරේ ආපෝ ගුණය වැඩියයි සිතුණා. වායෝ ගතිය නිසාම දෙපා ඇදී ඇදී යනවාද කියලත් හිතුණා. විටක වේදනා දැනුණත් සිත පිට ගියේ නම් නැතුවා වගේ. කයේ ක්‍රියාකාරී බව සිත වාර්තා කරනවා. මේ ක්‍රියා දෙකම වෙන්ව බලාගෙන අසාගෙන සිටිනවා. සක්‍රිය නමුත් එතුළ අක්‍රිය බවක්ද ඇත. ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා. ඔව් වැඩේ හොඳට කෙරලා තිනවා වගේ මට නම් තේරෙන්නේ. බලන්න අර කලින් කිව්වා වගේම හිතට ඕන්ට වඩා මේ කතා කරන්න යන්න දෙන්න එපා. නිකන් මේ කරගෙන යනකොට ෂණිකව නිකන් වැටහීමක් ආවට වරදක් නෑ. අපිට අර ෂණිකව දැන් ආ මේකේ තියෙන මෙහෙම දෙයක් නේ කියලා නිකන් එහෙම වැටහීමක් කෙන එකේ කිසිම වරදක් නෑ. ඒක හොඳයි. හැබැයි ඒ ආපු එකත් එක්ක අපි තව තව ඔන්න පොතේ මෙහෙමයි කියලා අර ඒකත් එක්ක ගලපන්න ගියොත් ඔන්න අපි දන්නේ නැතුව අර හදාගෙන ආපු ලස්සන ඒ කියන්නේ අවබෝධය දැන් ඔන්න ඊළඟට අපි මේ ආකූල කරගන්නවා අපේ තියෙන අර අලුත් දැනුම් දාලා. එහෙම නැතුව මේ එන එන තියෙන දේ හොඳට බලාගෙන යද්දි ෂණිකව වැටහිමක් කෙන එකේ කිසිම වරදක් නැහැ. මම හිතන්නේ එහෙම தත්ත්වයක් තමයි මේකේ පේන්න පෙන්눔 කරන්නේ. බලන්න තමන් අනවශ්‍ය විදිහට හිත හිත ලව්ව කියවන්න යන්න එපා. එහෙම නැතුව කෙලින්ම හොඳට සාවධානව මේ දේ කරගෙන යනකොට තමන්ට තේරෙනවා නම් ආ මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක්. මෙන්න මේ සංසිද්ධියක් තියෙන්නේ. එහෙම නිකන් ෂණිකව වැටහීම් විදිහට පහළ වුණාට කිසි වරදක් නැහැ. ඇත්තටම ඉතින් ධර්මයේ පැත්තෙන් කියනවා නම් ඉතින් අපි දැන් ඔය ආනාපාන සතියේදී වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කායනුපස්සනාවකදී වෙන්න පුළුවන්. ඇත්තටම රූප ධර්මතාවයන් තමයි නිරීක්ෂණයට හසු වෙන්නේ. ඒ රූප ධර්මතාවයන් තේරුම් ගන්නේ නාම ධර්මතාවයන් හරහා. එතකොට ඉතින් නාම රූපයක් වශයෙන්, ඉතින් නාම රූප වශයෙන් ඉතින් දෙක වෙන් කර කරලා දැනගැනීමේ ශක්තිය ටික ටික දැන් හැදීගෙන එනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන මේක හොඳට රූප ධර්මයන්ගේ වෙනස් වීම ස්වභාවයන් හොඳ අපිට නිරීක්ෂණය කරනවා. ඒවට ඒ වගේ විදිහට හැසිරෙන්න දීලා ඒ වගේ තියෙන ස්වභාවික විදිහටම ඒගොල්ලන්ට හැසිරෙන්න දීලා අපි මේ නාම ධර්මයන් හරහා තේරුම් ගන්නවා මොකද්ද මේ ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න මේ වෙනම තියෙනවා රූප ධර්ම කොටාසයක් වෙනම තියෙනවා නාම ධර්ම කොටසක්. ඒ නාම ධර්ම තුලින් අපි මේ රූප ධර්මයන් තේරුම් ගන්නවා. රූප ධර්මයන්ට මුකුත් තේරෙන්නේ නැහැ ඇත්තටම. මේ නාම ධර්මයෙන් තමයි මේ ඔක්කොම අත්කතන දෙන්නේ. ඉතින් අර අපිට එතකොට මේ නාම රූපයක් වශයෙන් නාම රූප පරිච්ඡේදයක් වශයෙන් උතට දැනගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකේ ඒකට යන පාර තමයි දැන් මේ ඉන්නේ. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. පර්යංක භාවනාව සක්මන් භාවනාවෙන් පසුව පර්යංකයට වාඩි වුණා. එසැනින් සිතහා කය මිත්‍ර බවක් වැටහුණා. මූල කර්මස්ථානයේ දෙස බලා සිටින විට කෙටි, දිග, වේගවත් සියුම් ආකාරයට වෙනස් වෙමින් පැවතුණා. නාසිකාග්‍රයේ ඉහළත් උඩුතොලට උඩ කොටසේ හුස්ම රැල්ල වදින ආකාරය සතියෙන් බලා සිටියා. විතර්ක පහළ වෙයි. ආශ්වාස ප්‍රාශ්වාස එකිනෙකට හේතු වෙනවා නේද? හේතුඵල දහමක් නේද? සිත වාර්තා කරනවා. කරන්නෙකු නැත. එසේනම් සෝබා දහමට අයත්ද සිතනම් සැහැල්ලුයි සතුටක්ද පවතී ශරීරය තැන්පත්ය මූල කර්මස්ථානය ගැන මතකයක් ඇත්තේද නැත්තේද නොදැනේ නමුත් සක්‍රිය බව තුල අක්‍රිය බවක් ඇතැයිද වැටහෙයි මේ ගැන ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා ඔබ වහන්සේටත් දෙමාපිය දෙපළ හා ගුරු උතුමන් වහන්සේලාටත් අති උතුම් අමාමා නිවන සාක්ෂාත් වේවා. දැන් ඇත්තටම මේ මොකද්ද කියලා මේ එක පාට පූර්ව නිගමනයක් දෙනවට වඩා තව ටිකක් හො නිරීක්ෂණය කරන එක තමයි මම හිතන්නේ වටින්නේ. දැම්ම මේ මොකද්ද කියලා හොයන්න යාම තුල ටිකක් අපි අර මේ වෙන දේ ගැන පොඩ්ඩක් මේක මොකද්ද මේක අරකද කියලා පොඩ්ඩක් අර හිතේ විතර්ක ගතිය තව වැඩි වෙන්න පුළුවන්. දැන් ඒක ප්‍රශ්නෙත් කියලා තිනවා හිතේ විතර්ක තියෙනවා කියලා. ඉතින් අපි විශේෂයෙන්ම සතිපට්ඨානයේදී විතර්ක සමනය කිරීමකට ටික ටික ටික යන්න ඕනේ. ඒ නිසා අපි මේකෙදී උඟා කෝන්ට වඩා හාරවුස්සන්න ගියොත් හිතේ තියෙන අර මතකයන් අවදි කළා අපි බණ අහලා එහෙම නැත්නම් පොත් බලලා එකතු කරගත්ත දැනුම මෙතෙන්දී දාගන්න ගියාම හරිම අවුල් වෙනවා මොකද හිත පැනලා කෑ ගහන්න ගන්නවා දැන් මේ නිරීක්ෂණ යනවා බොහොම ලස්සනට බොහොම අර නිකන් මලක් පිපිගෙන යනවා වගේ බොහොම ලස්සනට දැන් මේ වැඩේ සිද්ධ වෙනවා හිත කෑ ගහනවා ඇතුළේ ඉඳන් ආ මෙන්න මේක මේකයි මෙන්න මේක අරකයි මෙන්න මේක මෙහෙමයි මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ මෙන්න මේක අරක වෙන්න ඕනේ කියලා අන්න හිත හෙන කතාදන්න කතන්දර කියන්න ගන්නවා ඉතින් ඒක භාවනාවට හරිම බාධාවක් ඉතින් විශේෂයෙන්ම අපිට භාවනාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා නම් ධර්ම ඥානයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ඒ ඇතුලේ තියෙන ධර්ම ඥානය. අපි පොතින් ගත්ත ධර්ම ඥානය ඉස්තර කරගත්තොත් සම්පූර්ණයෙන් වැඩේ මේ බාධා වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අර බොහොම සරල මනසකින් පුංචි දරුවෙක් අර අපිටම එයාට දෙනවා බෝලයක් දෙනවා. දැන් එයා දන්නේ නැහැ. මේකෙන් මොකද්ද කරන්න කියලා එයා දන්නේ නැහැ. ඉතින් එයා අපිටම දතේ ගහලා බලනවා මේක මේ කන දෙයක්ද කියලා. ඊළඟ දිව ගාලත් බලයි මේක රස දෙයක්ද කියලා. ඊළඟ ඔන්න විසිකල්ලත් බලනවා. එන්න එතකොට තේරෙනවා මේක මේ බම්පෙනවා, උඩ යනවා, යට යනවා ඔන්න තේරෙනවා. අන්න ඒ වගේ මේ එයා මේ අත්දැකීම් හරීම මුල් වතාවට ගන්නවා වගේ. මුකුත් අර පොතේ දැනුමක් එයා භාවිතා කරන්නේ නැහැ. හරීම ලස්සනට අර ඇතුළතින්ම මේ දැනුම එතකොට මතුවෙනවා. අපි අර පොතේ දැනුම ඉස්සරහට දාගත්ත ගමන් මේක මෙන්න අර මේ බාහිරින් ගත්ත එහෙම නැත්නම් ණයට ගත්ත දැනුමක් වෙනවා මම අපේම දෙයක් වෙන්නේ ඒ නිසා මේ භාවනාවකදී පුළුවන් තරම් අපි කරන්නේ ඒ අපේ බොහොම සරල වෙනවා පුළුවන් තරම් අපි නිර්හංකාර වෙනවා පුළුවන් තරම් අපි මුකුත් දන්නේ වගේ අපි දැනුම පුළුවන් තරම් පැත්තකින් තියලා පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බොහොම සරල මනසකින් මේ තියෙන දේ දිහා බලනවා වෙන දේ දිහා හොඳට උපේක්ෂා සහගතව නිස්කලංක මනසකින් නිරීක්ෂණය කරනවා අන්න එතකොට තමයි ඔන්න හොඳ පසුබිමක් තියෙන්නේ වැටහීමක් එන්න. ඉතින් ඒ ඒ පසුබිම පවත්ව ගන්න හුඟක් මේක ප්‍රශ්න කරන්න ගියොත් සැක කරන්න ගියොත් විතර්ක තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන වූයේ ආනාපාන සතියයි. එය නොදැනී ගිය පසුව උපදේශ අනුව වේදනා ආදී පිටිමන්දව සතිවත් සතිමත් වූයෙමි. දැනට මා එනේන අරමුණු කෙරෙහි සිත පිහිටුවාගෙන සිටිමි. සමාධිමත් සිතින් එසේ දකිමි. පසුව ගැඹුරු සමාධියකින් පසුව අරුණෝදය නැගින විටමෙන් ක්‍රමයෙන් සමාධියෙන් නැගී සිටී. මට ඇති ගැටලුව නම් නිරන්තරයෙන් සිදුවන්නේ මෙසේ සිටීම සිටීමයි. ඉන් ඉදිරියට යාමට උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියන ප්‍රශ්නේ? කාගෙද කරන්නේ නේද? මේ හැබැයි මම නියම් පොදුවේ කියන්නම් හැබැයි මේ මේ වැඩේ වැඩුණොත් මට මොකද කියන්න එපා. <laughs> ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි දැන් සමාධි කියන එක ඉතින් විවිධ පැතිවලින් එන්න පුළුවන්. එහෙනම් ගිය පාර පොඩ්ඩක් දැනගන්න වෙනවා නිශ්චිත වශයෙන්. කොයි හරහා ගිහිල්ලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපිට හොඳට මේ මේකේ ආනාපාන සතිය හරි මොන හරි එහෙම කියලා තියෙනවද? ආනාපාන සතිය දැනී ගිය පසු තමයි වේදනාව වේදනාව පැත්තට ගිහිල්ලා තියෙනවා. සතිමත් වෙනවා. ආනාපාන සතියෙන්ම වේදනාව ගැන සතිමත් වෙන්නත් පුළුවන්. මොකද මේ කියන්නේ ආනාපාන සතියේම ඔස්සේ ගිහිල්ලා වේදනානුපස්සනාව වඩා ගන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒ වගේම කායानुපස්සනාවට දාලා ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලා එනට ධාතු මනසිකාරයට දාන්නත් පුළුවන්. ඉතින් කොයි පැත්තෙන් ගියාද කියලා හරියටම ඉතින් තේරෙන්නේ නැහැ මේ අහන දේ අනුව. කෙසේ නමුත් හොඳට Tamanට මේ මේක දිහා බලනකොට වේදනාවන් දිහා බලනකොට Tamanට පුළුවන් නම් ඒකේ අපිටම ටිකක් දුක් වේදනාවක්. එහෙම ආවත් මේ ගැන ලොකු කම්පා වීමක් නැතුව මේක මේ බැලීම හරහා අයින් වෙయ్య කියන බලාපොරොත්තුවක් නැතුව මේකත් තවත් වේදනාවක් පමණයි. වේදනාව දැන් මම මේ නිරීක්ෂණය කරන අවස්ථාව. මේකෙන් මම මේ ඉගෙන ගන්නයි හදන්නේ. අන්න ඒ වගේ මානසිකත්වයකින් වේදනාව පිළිබඳව අපිට බලන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ එක අතකින් සෑහෙන උපේක්ෂාවක් දිනු වෙලා තියෙනවා. එන යම්කෙසේ දුක් වේදනාවක් දිහා වුණත් උපේක්ෂා සහගතව බලන්න. ඒ බලන්නෙත් මේක ඉක්මනට දුර වේවා කියලා හැඟීමකින් නෙමෙයි. මේකේ මොකද්ද මේ වේදනාව කියලා Taman තේරුම් ගන්න. එතකොට අර ඒ මානසිකත්වයේදී හොඳට අපිට මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් අපිට ටික ටික වැටහෙන්න ගන්නවා. ඉතින් මේක ඉතින් හැබැයි සෑහෙන කාලයක් කරන්නත් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ කායේ කායානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවෙහි. ඒ වගේම ඉතින් වේදනාසු වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවෙහි. ඉතින් මේක විහෙරතෝ මේකේ සෑහෙන කාලයක් ඉතින් ඉතින් මාසයක් දෙකක් නෙවෙයි සමහරට අවුරුදු කීපයක් වෙන්නත් පුළුවන්. මේකේ සෑහෙන කාලයක් හොඳින් මේක නිරීක්ෂණය කිරීම හරහාමයි මේ අරමුණු කෙලෙන් හිත විරංජනේ වෙන්නේ. හිත දැන් අපිට මුලදී අපි අරමුණු හොඳට බලනවා. අරමුණු නිරීක්ෂණය කරනවා. කායානුපස්සනාවෙන් එන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන් එන්න පුළුවන්. අරමුණු හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන්න කරන්න කරන්න අන්න ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක වැටහෙන්න ගන්නවා. ඉතින් ඒක මේ අපි මේ ආරෝපණය කරනව නෙමෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ආරෝපණය කරනව නෙමෙයි මේ අස්පනා අපිට Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා මේ වේ යථා ස්වභාවය. තේරෙන්න තේරෙන්න තේරෙන්න හිතේම 아무තු පෙරලියක් වෙනවා අර මෙතෙක් කාලයක් මම මගේ කියලා හිතාගෙන තියෙච්ච මේ වේදනා ටික නැත්තම් කායික ක්‍රියාවලීන් රැස ඔන්න දැන් අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න ටික ටික හුරු වෙනවා. මේක දැන් මේ හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන දෙයක්. මේක මේ මට පාලනය කරන්න බෑ. මේක මම බලාපොරොත්තු වෙන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මම දැන් මේ බල බල ඉඳද්දී ඔන්න ඊටත් වඩා හාත්පසින් වෙනත් දෙයක් සිද්ධ වුණා කියලා අර අස්පනා පිටම මේවැයි හැසිරීම් වල රටා මේ හැසිරෙන ආකාරය Tamanට අන්න ටික ටික ටික ටික වැටහෙන්න ගන්නවා. ඒ වැටහෙන්න ගනිද්දි තමයි ඊට පස්සේ ටික ටික ටික හිත මේ අරමුණු වලින් විරංජනේ වීමක් අරමුණු වල විස්තර නොගන්නා ස්වභාවයක් ස්වාභාවිකව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් අපි මේක ඉක්මන් කරන්න ගියලා ඊළඟ පන්තිර මං ඉක්මනට පාස් වෙන්න ඕනේ කියලා යන්න ගියොත් එතනත් වැරදි. මොකද මේක මේ ස්වාභාවිකව හොඳට සතිය දියුණු වෙවි. සමාධියක් හැදි හැදි ප්‍රඥාව හොඳට වැඩි වැඩි යන ගමනක යනවා තමයි වටින්නේ. මොකද අපි ඉස්සරහා කොටසකට ඉක්මනට ගියාට අපි තුල ඒ අවශ්‍ය වෙන ගුණධර්ම දියුණුලා නැත්තම් මේ අපිටම හිතේ එකඟ බවක් පවත්වන්න අරමුණු වලින් මෑත් වෙලා ඉන්න පුළුවන් ශක්තියක් හිතේ දියුණුලා නැත්තම් අපි ඒ තැනකට ගියත් එතන රැඳෙන්න බෑ. මොකද අපේ හිත එතෙන්ට හරියන මට්ටමකට මෝරලා නැහැ. නිසා මේ මේකේ ගැන කියන්නේ කලබල වෙන්නේ නැතුව ටිකක් ටිකක් කාලයක් ගන්න. ඒ කියන්නේ වරදක් නැහැ. අනිවාර්යෙන් මේකට කාලයක් යනවා. අපි මේ වෙන දේවල් සම්බන්ධයෙන් ඉතින් කොයිතරම්නම් ඉතින් අපි කාලයක් ගන්න නැද්ද නේද? මේ කියන්නේ දැන් අපි හිතමු සාමාන්‍ය දරුවෙක් ඉස්කෝලේක ගිහිල්ලා ඉගෙනගෙන ඉතින් රස්සාවක් කරන මට්ටමට එනකන් අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙනවා. මහන්සිලා මහන්සිලා විභාග පාස් කරලා සෑහෙන වෙහෙසක් දැරලා තමයි එයා යම්කිසි අපිටම පිළිගත් තැනකට එනවා නම් ඒ ඒ කිසිම දෙයක් මේ ෂණික වෙච්ච දේවල් නෙමෙයි. දවසෙන් දෙකෙන් වෙච්ච දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ ඒක යෙදිලා යෙදිලා අභ්‍යාසවල යෙදිලා යෙදිලා ආපු ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් භාවනාවෙත් ඕකමයි තියෙන්නේ. ලොකු රහසක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ මේක හොඳ හොඳින් යෙදීම තියෙන්නේ. ක්‍රමේ දැනගෙන සෑහෙන කාලයක් ඒ ක්‍රමේ අපි හැසිරෙන්න ඕනේ. ඒ හැසිරීම හරහා තමයි යන්න හිතට ටික ටික ටික ටික ඒ වමනා කරන සතිය වෙන්න පුළුවන්, සමාධියක් වෙන්න පුළුවන්, ප්‍රඥාවක් වෙන්න පුළුවන්. විතර ගුණධර්ම වශයෙන්, ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන්, බොජ්ජංග ධර්ම වශයෙන් ටික ටික දැන් අන්න හිතට එන්න ගන්නවා. ඒ ඒ ධර්මතාවයන් වැඩෙන්න ඕනේ. ඉතින් අපිට ඕක වෙන කිසිම කෙටි ක්‍රම වලින් වඩවා ගන්න හැකියාවක් නැහැ. අපි මේක යෙදිලා අභ්‍යාස කිරීම හරහා මේකේ හොඳට භාවනාවේ යෙදිලම මේ ටික වඩා ගන්න ඕනේ. කලබල වෙන්න එපා. මම තාම මේ අවුරුද්දක් තිස්සේ මේකම කරනවානේ මාස ගාණක් තිස්සේ මේකමයි කරන්නේ තාම අතෙන්ට යන්න බැරුණානේ කියලා. එතන තියෙන්නේ අර ප්‍රතිඵල අපේක්ෂා කිරීම. එහෙම එහෙම අර ටිකක් අසහනශීලීව නිකන් අසහනකාරීව මේක යෙදෙන තාක් අවශ්‍ය තැනට යන්නෙත් නැහැ. මොකද අපේ හිතේ නැහැනේ තෘප්තිමත් භාවයක්. හිතේ තියෙන්නේ හරිම නිස්කලංක තෘප්තිමත් අර නිකන් වතක් කරනවා වගේ නිකන් බුද්ධ වතක් කරනවා වගේ. දැන් මේ බුදුහාඳුරන්ගේ වත කරන්නේ මම. දැන් මේ උදේ පටන් ගත්තා. ඔන්න දැන් මේක මේ මට පැවරලා තියෙන්නේ. අනිත් අය මට කන්න බොන්න ටික දීලා තිනවා. මට මේක තමයි කරන්න තියෙන්නේ. කියලා අර තමන් ලොකු බරක් ගන්න නැතුව බොහොම සැහැල්ලු මනසකින් මේක අදත් කරනවා හෙටත් කරනවා නිද්දත් කරනවා ඔක දිගට කරගෙන යනවා නම් අන්න දන්නේම නැතුව ටික ටික ටික අන්න ගුණධර්මතාවයන් වැඩෙනවා ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් යන්න කාලයක් ගත වෙනවා ඒ කාලේ ගත්තට කිසිම වරදක් නැහැ ඉතින් අවුරුදු කීපයක් මේකට ගත වෙනවා ඉතින් ඒක තේරුම් අරගෙන යන තරමට මේ හරි හොඳයි හරි සෞඛ්‍ය සම්පන්නයි නැත්තම් අපි ඕන්ට වඩා ගාක් වීරය යොදන්න ගිහිල්ලා දත්මිටි කාගෙන මේ කරන්න ගියොත් අනවශ්‍ය විදිහට සංකීර්ණතාව මතුවෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවි මේකට කාලයක් අරගෙන කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සක්මන් මළුව කෙළවරට ගොස් සිට ගතිමි. විනාඩි කිහිපයක් එසේ සිටිමින් මම හිටගෙන ඉන්නා බව මෙනෙහි කළෙමි. ඉන්පසු කීප විටක් මළුවේ එහාටත් මෙහාටත් ඇවිත් දෙමි. මුලින් වම දකුණ ලෙස මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. එවිට වම් පාදයේ පොළවට ස්පර්ශ වන විට වම ලෙසත් දකුණු දකුණ පොළවට ස්පර්ශ වන විට දකුණ ලෙසත් හඳුනා ගතිමි. ඒ අතර පොළවේ ඇති සීතල, තෙත ගතියත් වැලිවල සියුම් බවත් පතුල පුරාම දැනුනි. ඊයේ ලනුපැදුරේ සක්මන් කරද්දී පතුල් වලට දැනුණ රළු තද ගති වැලි පොළවේ නොමැති බවද දැනුනි. ටිකින් ටික සක්මනේහි වේගය අඩු වෙද්දී ශරීරය පැද්දෙන බවත් විසි වෙන බවත් දැනේ. දෑසද කෙමෙන් පියවෙන්නට යයි. එවිට නැවතත් සක්මනේ වේගය වැඩි කිරීම සුදුසුද? එසේ නොමැතිනම් එය පරයන්කය වෙත එළඹීමට කාලය දැයි තෝරාගත නොහැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ එය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් එතනදී ඇත්තටම අපි කරන්න තියෙන්නේ හිමීට පරයන්කට යන්න තමයි. ඒ කියන්නේ අපි සක්මන මුලදී මේ පටන් ගන්නකොට ලොකු එකඟ බවක් නැහැ. සමාහිත බවක් නැහැ. හැබැයි සක්මන ටික ටික හරියාගෙන එනකොට, වැඩිගෙන එනකොට අන්න හොඳට හිත එකඟ වෙලා සෑහෙන හිතේ තැම්පත් බවක් එන්න ගන්නවා. ඒ එන්න ගන්නකොට අන්න සමහරලාට හොඳට හිත තැම්පත් වෙලා හොඳට දැන් වැඩිලා එනකොට අන්න සමහරලාට නිකන් අඳුරු වේගෙන එනවා බවක් තේරෙනවා. S2 පියම් පිය වෙන්න බලනවා. හැබැයි මේ නිදිමත නෙමෙයි. තමන් තේරුම් ගන්න දැන් මේ නිදිමත නම් ඒක කඩා ගන්න වෙනවා. නමුත් මේ නිදිමත මේ කරන කෙනාට ඒක ඇත්තටම හොඳට තේරෙනවා. මේ නිදිමතට නම් නෙමෙයි කියලා. හිතට දැන් ඕමනයි නිකන් තව ටිකක් ගැඹුරට යන්න. හොඳට නිකන් පතුලකට බහින්න වගේ නිකන් ඕමනා ගතියක් තේරෙනවා. ඇස් දෙකත් නිකන් පිය වෙනවා. ටිකක් අඳුරු වෙන ගතියක් තියෙනවා. ඒ වෙලාවට සක්මන සුදුසු නැහැ. ඒ වෙලාවට සක්මනෙන් අපි අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අයින් වෙන්න ඕනේ කියන්නේ එක්කෝ අපිට පුළුවන් සක්මන හිමීට නතර කළා හිටගෙනම මේ සමාධියට ඉඩ දෙන්නත් පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉතින් පොඩි يعني වැඩි මේක හලහප්ප ගන්න නැතුව පුළුවන් මේ ඉඳගෙන කරන භාවනා භාවනා කරන තැනට ගිහිල්ලා පරයන්ක භාවනා කරන තැනට ගිහිල්ලා හිමීට අර හදාගත් එකම බව පුළුවන් තරම් කඩා ගන්න නැතුව ගිහිල්ලා හිමීට දැන් පරයන්ක භාවනාව පටන් ගන්න. එතෙන්දී යන්න ලස්සනට අපි පොඩි හැලහැප්පීමක් මේ එන අතර වාරේ වුණත් හැබැයි යන්න ඒ අවශ්‍ය ඒ තැනකට එහෙම නැත්නම් මේ හදාගෙන ආපු එකම බවට යන්න පුළුවන්. ඒ නිසා අර විදිහට නිකන් අඳුර වේගෙන වගේ එනවනම් S2 පියවිගෙන වගේ එනවනම් සක්මන නතර කළා පරයන්කට යන්න අවස්ථාවයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඒ ප්‍රශ්නේම දෙවනි කොටස පරයන්කය. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කරමින් පරයන්කය ආරම්භමි. ටික වේලාවකින් ඒසේ මෙනෙහි කරමින් ඉන්නා විට එකවරම ගැසීයයි. ඇතැම් විට නැවත කයටම සිත යොමු වෙයි. ඇතැම් විටක සිතුවිලි ඔස්සේ සිත දිවයයි. නොඑක් සිතුවිලි එන යන අතරේ වරින් වර සිත කයටද පැමිණෙයි. වැඩි හරියක් සිත පිට යන බව, සිතුවිලි ඔස්සේ දිව යන බවද වැටහෙයි. එහෙත් කනගාටුවක් නැත. ඒ අතරතුර ශරීරයේ වේදනාවන්ද ඉස්මතු වෙයි. වේදනාව ගැන නොසලකා මම දැන් මෙතන ලෙස දිගින් දිගට සිහිපත් කරන්නට උත්සාහ කරමි. ඇතැම් විට කය ඉදිරියට බර වෙන බවක් වැටහෙයි. සතිමත්ව ශරීරය නැවත ඍජු කර ගනිමි. මෙලෙස සිතුවිලි වේදනා දැනීම් ආදී හුවමාරු වෙමින් පැයක කාලයක් පර්යංකයේ ඉඳිමි. ඉදිරියට කළ යුතු දේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සැමට මේ ජීවිතයේදීම ධර්මාවබෝධය වේවා. ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ටිකක් තව ඕක වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. මොකද මේ Tamanට හොඳට ක්‍රමේ දැන් වැටහිලා තියෙනවා. තමන්ට තේරෙනවා දැන් සෑහෙන වෙලාවක් හිත පිට යන බවක් තේරෙනවා. හැබැයි යම්ම අවස්ථාවක හොඳට අරමුණේ එකඟ වෙන බවක් තමන්ටම තේරලා තියෙනවා. ඉතින් අර එකඟ වෙන ප්‍රතිශතය වැඩි කරන්නයි තියෙන්නේ. ඉතින් තමන් බලන්න කොයි වෙලාවෙද හොඳට එකඟ වෙන්නේ. කොයි වෙලාවෙද දැන් හිත පිට යන්නේ. පිට හිත පිට ගියාට අර දැන් මේකේ කියලා තියෙනවා වගේ පසුතැවීමක් නැත්තම් අපිට අර වෙච්ච හානිය අවම කරගන්න පුළුවන්. ඉතින් ඕක ටික ටික අපේ මූල කර්මස්ථානයේ ටික ටික හිත ඉන්න ඉන්න ඒක ඉඳීම හරහාමයි හිතට තේරෙන්නේ. මේක දැන් අපිට දැන් තර්කානුකූලව තේරෙනවා මේ මෙතන තමයි ඉන්න ඕනේ කියලා. නමුත් හිත තාම ඒක පිළිගන්න කැමති නැහැ. හිතට තාම ඒකේ රසයක් තේරෙන්නේ නැහැ. ඉතින් ආර පරණ පුරුද්දට පරණ අරමුණ ඔස්සේ දුවගෙන යනවා. හැබැයි දැන් අපි ටික ටික මේක ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා නැවත නැවත මේකේ හුරු කරන්න හුරු කරන්න අන්න මේකේ තියෙන රසය, මේකේ තියෙන ශාන්ත බව අන්න එයාට වැටහෙන්න ගන්නකොට අන්න අර පිට ඉන්න කාල පරාසය අඩු වෙනවා. අරමුණේ ඉන්න කාල ප්‍රාසය වැඩි වෙනවා. ඉතින් මේක කරලා ළමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේක තව බහුලීකృత කරන්න මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව ලියමි. නිසරණමණේ භාවනා වැඩමුළු වලට සම්බන්ධ වන දෙවන අවස්ථාවයි. පළවෙනි අවස්ථාවේදීම පල්‍යංකයේ තුලදී සතිය පිහිටුවීම පිළිබඳව අධ්‍යක්ෂ සමූහයක් එකතු කරගන්න අවස්ථාව උදා වුණා. කර්මස්ථාන පිරිසිදු කරගන්න ලැබීම භාවනා යෝගීෙකුට භාගයක් ලෙසයි මට සිතෙන්නේ. සක්මන් භාවනාව සතිය පිටුවා ගැනීම පිළිබඳවයි මගේ අත්දැකීම මෙසේ සටහන් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ඊයේ සවස් කාලයේදීත් අද දැසන කාලයේදීත් මම වැලි මළුවේ ලනුපැදුරෙත් සක්මන් කළෙමි. ලනුපැදුරෙහි සක්මනේ යෙදෙන විට යටිපතුලෙහි විලුඹ සහ ඇඟිලිත් ඒ සමගම තිබෙන මස් පිඬුත් තද ගතියෙන් පවතී. දෙපා වෙන් කරන අවස්ථාවේදී සිහිය පිහිටුවාගෙන සක්මනේ යෙදුනත් දෙපා මාරු වෙන අවස්ථාවේදී එකම ආකාරයට පා පිහිටීම සිදු නොවේ. යම් අවස්ථාවල දකුණු පායේ විලුඹ ප්‍රදේශය තදින් ස්පර්ශ වේ. වම් පායේ ඇඟිලි සමග ඉදිරි කොටස ස්පර්ශ වේ. කිසිම විටක දෙපায়ে සමබරතාවයක් නොදැනේ. වැලිමලුවේහි සක්මනේ යෙදෙන විට යම් අවස්ථාවල මුළු යටිපතුලම ස්පර්ශ වෙයි. ලනු පෙදුරෙහි දැඩි බවට වඩා දෙපයට සියුම් බවක් දැනේ. වැඩිපුරම ස්පර්ශය රැඳෙන්නේ විලුඹ ප්‍රදේශයේය. ඍජුව ගමන් කිරීම තුලින් මනාකොට සතිය පිහිටුවා ගැනීමට හැකි බව මට තේරුණි. බාහිරින් ඇසෙන විවිධ හඬ හෝ අභ්‍යන්තරයෙන් හටගන්නා වේදනාවන් පිළිබඳව මෙනෙහි නොකෙලෙමි. එය පහසුවෙන් සතුයේ පිහිටුවා ගැනීමට උපකාර වුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගැන පහදා දෙනමෙන් নমස්කාර පූර්වකව ඉල්ලමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා යයි ප්‍රාර්ථනා කරමි. ඔය ඇත්තටම මේ ක්‍රමේ වැටහිලා තේනවා. ඒකයි හොඳට ඔය විස්තර දැන් බලාගෙන යන්නේ. ඕක තව කරගෙන යන්න මුකුත් වෙනසක් කරන්න යන්න එපා. දැන් මේ ලස්සනට දැන් මේ හිත බැහැගෙන තමන් මේ විස්තර බලන්න යන අවස්ථාවයි. ඉතින් මේකේ මුකොත් වෙනසක් කරන්න යන්නේ නැතුව මේ විදිහටම කරගෙන යන්නයි තියෙන්නේ. මේකේ බලන්න දැන් තමන්ටම තේරෙවි. දැන් අපි මුලදී තමයි පොඩ්ඩක් මේක වෙහෙසක් තියෙන්නේ. මුලදී අර ක්‍රමයේ අල්ල ගන්නකම් හිත ටිකක් මෙල්ල කරගන්නකම් පොඩි වෙහෙසක් තියෙනවා. හැබැයි ටික ටික මේ ක්‍රමයේ වැටහෙනකොට අන්න මේ වෙහෙස එන්න එන්න අඩු වෙනවා. හොඳට සක්මනේ සැහැල්ලුවෙන් යෙදෙන්න පුළුවන් හැකියාව එනවා. ඊළඟට අර කලින් නොදුටුව විස්තර තේරෙන්න ගන්නවා. ඒකයි දැන් මේ මෙච්චර විස්තර ගොඩක් කල්පනා කරලා බලන්න තමන් මුලින් භාවනා කරන්න පටන් ගත්ත වෙලාවේදී තේරුන්නේ කලින් පුළුවන් තරම් ඔන්න වම දකුණ කියලා තමයි යන්තම් මේක පටන් ගත්තේ. හැබැයි ඔන්න හිත හොඳට එකඟ වේගෙන මේ වැඩේ හොඳට බැහැ ගන්නකොට අන්න කලින් නොදකපු පොඩි පොඩි ලක්ෂණ දැන් වම් කකුලට ඉස්සෙල්ලා යනවද දකුණ සමාන්තරව යනවද හරියට පොළවේ හිටිනවද කොයි ඇඟිලිද ස්පර්ශ වෙන්නේ මේ වගේ අර කලින් නොදකපු ලොකු විස්තර රාශියක් Tamanට තේරෙන ගන්නවා. ඒ තේරෙන ගන්නවා කියන්නේම සතිය හොඳට දැන් දලු ලියලි මේ අතුපියලි විහිදලා එන අවස්ථාවයි තියෙන්නේ. Taman තේරුම් ගන්න දැන් මේ සතිය හොඳට වැඩෙන අවස්ථාව හොඳට සියුම් වෙන අවස්ථාව. ඒ නින්දා මේකට සාදර වෙලා මේකට කැමැති වෙලා තව හොඳට කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය කමඨහන් වාර්තාව ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාව මම ලනුපැදුරේ කෙළවරට ගොස් සිටගෙන මම මෙතන සිටගෙන ඉන්නවා යයි සිතමින් හිසේ සිට දෙපතුල දක්වා හිතගෙන ගියා ඉන්පසුව කිහිප විටක්ම සාමාන්‍ය ගමනින් එහාට මෙහාට ඇවිද්දා නැවත කෙළවර හිටගෙන හිටගෙන ඉන්නා බව මෙනෙහි කර වම දකුණ යනුවෙන් වෙනෙමි කරමින් සක්මන් කළා දකුණු කකුල ඔසවන විට පළමුව විදුඹ එසවෙන බවත්, ඇඟිලි පොළවට තදවන බවත්, දන හිස නැමෙන බවත්, කෙන්ඩාවල මස් පිඩු ඇදෙන බවත් දැනුණා. ඒ සමගම වම් පායට ශරීරයේ බර දැනෙන බවත් වැටහුණා. පය ඔසවන විට සැහැල්ලු බවත්, ගෙන යන විට පාවෙන්නාක් මෙන් දැනෙන බවත්, තබන විට බර බවත් දැනුණා. දකුණු පායේ තිබුණ සිත වම් පායට යන බවකුත් දැනුණා. පනින බවක් දැනුණා. දකුණු පාය පොළවට තබන විට වම් පායේ විලුඹ එසවෙන බවක් දැනුණා. ලනුපැදුරේ ගොරෝසු බව හා සීතල බවද දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට পায় ඔසවනවා තබනවා යනුවෙන් සිතට ආවා. සක්මන කෙලවරට ගොස් නවතිනවා යයි මෙනෙහි කර නවතිනවා. හැරෙනවා යයි මෙනෙහි කර හැරෙනවා. නැවත සිටිනවා යයි මෙනෙහි කර ස්වල්ප වේලාවක් සිට සක්මන් කරන්න හිතෙනවා යයි මෙනෙහි කර සක්මන කරනවා. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට નિરાයාසයෙන්ම পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි වෙයි. මේ වන විට සක්මන નિરાයාසයෙන්ම සිදු වෙයි. කරන්නෙක් කරවන්නෙක් නැති හුදෙක් ක්‍රියාදාමයක් පමණක් යයි වැටහෙයි. වෙනත් කෙනෙකු දෙස බලා සිටින්නාක් මෙන් සිතින් සක්මන් කරන ඉරියව්ව දෙස බලා සිටිනවා. මෙසේ සක්මන් කරන විට විසිවෙන්නාක් මෙන් දැනෙනවා. එවිට පර්යංකයට යනවා. මා මෙහි පැමිණි දෙවැනි වතාවයි මේ. හොඳයි. කිසිම වරදක් නැහැ. හොඳටම හිරලා තිනවා. බලන්න තව සැහැල්ලු කරගන්න. දැන් හිත අර දැන් අන්තිමට එන්නේ හොඳට නිකන් අනිත් කෙනෙක් දිහා බලනවා වගේනේ. අනිත් කෙනෙක් දිහා බලනවා වගේ තමන්ගෙම මේ කය කරන සක්මන දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී මෙනෙහි කිරීම පුළුවන් නම් නතර කරලා බලන්න. දැන් මෙනෙහි කිරීම උමනා වෙන එකක් නෑ. හොඳට අපි භාවනාවට බැහැ ගන්නකොට හිත තව ටිකක් සැහැල්ලු කරලා දෙන්න ඕනේ මේ වැඩේට තව ඒ තියෙන ශක්තියත් මෙනෙහි කරයි මෙනෙහි කිරීම සඳහා වැය වෙන ශක්තියත් අපි එකතු කරලා ඉතිරි කරලා මේ වැඩේටම දෙනවා. එහෙනම් බලන්න මෙනෙහි කිරීමකින් තොරවත් හොඳට මේ වැඩේ කරගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමත් නතර කරන්න. හැබැයි මෙනෙහි කරේන්නේ මෙනෙහි කිරීම නතර කරාට පස්සේ ආයෙ හිත පිට ගිහිල්ලා ටිකක් අවුල් වෙන්න ගන්නවා නම් ආයෙ පොඩ්ඩක් මෙනෙහි කරන්න. ආයෙ පොඩ්ඩක් නතර කරලා බලන්න. ආයෙ කරගෙන යනවා. ඊට පස්සේ ආයෙ හිත පිට යනවා නම් අවුල් වෙනවා නම් ආයෙ පොඩ්ඩක් මෙනෙහි කරනවා. ওই විදිහට අර දැන් මේ මෙනෙහි කිරීම කියන එකත් අයින් කළා කොහොමද මේක හොඳට මේ නිරීක්ෂණයක් කරගන්නේ? හිතට අනවශ්‍ය විදිහට වෙහෙසක් දෙන්නේ නැතුව මෙනෙහි කිරීම කියන එකත් සෑහෙන වීරය වඩවන වැඩක්. වීරයේ කොටසක්. දැන් අපි වීරය ටිකක් සමබර කරන්න ඕනේ මේ එකඟ බව තව වඩා ගන්න තව මේ කටයුත්තට මේ අනුග්‍රහ කරන්න. ඒ නිසා බලන්න දැන් දැන් මේ පේන විදිහට නම් දැන් ක්‍රමයේ හොඳට අහුවෙලා තිනවා වැඩිත් හොඳට දැන් කිරීගෙන යනවා. මේ වෙලාවේදී හොඳට ටිකක් අපිටම දැන් පැයකට වගේ පස්සේ නම් අපි දැන් විනාඩි 45කට වගේ පස්සේ නම් මේ தත්ත්වයකට හොඳට එන්නේ. අන්න ඒ හරියදී කමන්නේ පොඩ්ඩක් මෙනෙහි කිරීම නතර කළා නැත්නම් මෙනෙහි කිරීම කෙටි කළා බලන්න මේ කටයුත්ත තවත් හොඳට සාවධානව නිස්කලංකව බොහොම සරල මනසකින් බලන්න පුළුවන් කියලා යන්න. එතකොට Tamanට තේරුණා නම් ආමට දැන් මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ. හොඳට හිත නිස්කලංකව මේ දේ දැක ගන්නවා කියලා තේරුණා නම් ඒ තරමට මේ භවනාව මේ සාර්ථකයි. ඒ නිසා ඒ කටයුත්තත් උත්සාහ කළ බලන්නයි තියෙන්නේ. හොඳයි. ඒ වාතාවරණයම පරයන්ක භාවනාව පිළිබඳව සක්මණින් පර්යංකය ළඟට ගොස් සිටගෙන ඉන්නා බව මෙනෙහි කර සෙමින් වාඩි වෙනවා යයි සිතමින් වාඩි වෙනවා. තුනුරුවන්ට ජීවිතය පූජා කර මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කර කයට සිත ගන්නවා. එවිටම මම පිම්බීම හැකිලීම මතුවෙනවා. එය මෙනෙහි කරමින් සිටින විට පිම්බීම දිග බවත් හැකිලීම කෙටි බවත් වැටහෙයි. ඒ දෙක අතර සුළු විරාමයක්ද ඇති බව දැනේ. හැකිලීම අවසන් වී පිම්බීම පටන් ගන්නා විටද සුළු හිඩසක් ඇති බවක්ද පෙනේ. පිම්බීම තුල කුඩා පිම්බීම් රාශියක්ද හැකිලීම තුල කුඩා හැකිලීම් රාශියක්ද ඇති බව වැටහෙයි. මෙසේ පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් බලා සිටින විට ඉබේම මෙනෙහි කිරීම නවතී. පිම්බීම හැකිලීම සියුම් වී දැනෙන නොදැනෙන තරමටම සියුම් වෙයි. පසුබිමේ පසුබිමේ යන්නටම පිම්බීම හැකිලීම තිබෙන බව දැනේ. පසුබිමේ යන්තමට පිම්බීම හැකිලිම තිබෙන බව දැනේ. ඉන්පසු තිරයක රූපරාමු දිවයන්නාක් මෙන් සිතිවිලි රාශියක් ඇති වී නැති වී යන්නේය. ඒවා මතකේ නොරැඳේ. පැහැදිලිද නැත. ටික වේලාවකින් ඒවා නතර වෙයි. ඉන්පසු පාළු හුදකලා තැනකට වී අරමුණක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවාසේ දැනේ. ටික වේලාවකින් දිග හුස්මක් පැමිණ ඒ తත්වය වෙනස් වෙයි. නැවත පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. මෙසේ ටික වේලාවක් සිටින විට නැවත පිම්බීම හැකිලිම සියුම් වී ලාවට ඈතින් දැනෙන්නට වෙයි. නැවතත් අර හුදකලා තැනටපත් වෙයි. විටක අහසේ සිටිනසේද කූඩුවක සිටිනසේද වැටහෙයි. අපට නිවන් මඟ පහදා දෙන ගරු ස්වාමින් වහන්සේට නිරෝගී භව දීර්ඝායු මේ අත්භවයේදීම උතුම් නිවන් සුව අත්පත් වේවා. හැදු වැඩු දෙමව්පියන්ට හා ගුරුතුමන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. තෙරුවන් සරණයි. ඔව් මේකෙත් ඉතින් ලොකු මේ අලුතෙන් යමක් කියන දෙයක් නෑ. වැඩේ හොඳට කෙරලා තිනවා. අර Taman තේරෙන්නේ හොඳට දැන් සූක්ෂම වෙන මට්ටම. ඒ ඒ ඒ සූක්ෂම වෙන මට්ටමට ළඟා වෙන්න තියෙන ළඟා වෙන ළඟා වෙන්න ගත වෙන කාලේ ටික ටික අඩු වේවි. කියන්නේ මුලදී අපේට මේ කියන්නේ හොඳට සූක්ෂම වෙලා හිත හොඳට නිස්කලංක වෙලා පිම්මීම හැකිලිම හොඳට නිරීක්ෂණය කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. මොකද හිතේ විතර්ක බහුලයි. ඒවා සමනය කරලා හදාගන්න ටිකක් කල් ගත වෙනවා. හැබැයි ටික ටික ටික Tamanට ක්‍රමේ වැටහෙනකොට හිතේ එකඟ බව දියුණු වෙනකොට සතිය වැඩෙනකොට අන්න Tamanට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැතුව මෙතෙන්ටපත් වෙන්න පුළුවන්. හැබැයි මේපත් වෙලා දිගටම ඒ කියන්නේ අරමුණකින්ම තොරව ඉන්නවාද කියන එක පොඩ්ඩක් කතා කරලා බලන්න වෙනවා. ඒ නිසා කොච්චර විතර කාලයක් මේ මට්ටම අත්දකින්නවද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? කවුරුත් පිළිවත් වෙන්නේ නැහැ. ආ එක්කෙනා කියනවා බෑ. හරි කොහොමද කියන්නේ? තෙරුවන් සරණයි. මේ தත්ත්වය දැන් හුඟක් කල අවුරුදු කීපයක් අත්දකින්නවද නැත්නම් දැන් දැන් දැන් අවුරුදු දෙකක් විතර වගේ මේ தත්ත්වයට එනවා. ඒ කියන්නේ දැන් දැන් හොඳට විශ්වාසවන්තව කියන්න පුළුවන්ද දැන් මම ඉඳගන්න හැම වාරයක් පාසම හොඳට මං ඉස්සෙල්ලා පිම්බීම හැකිලිවෙන් පටන් ගන්නවා. පටන් අරගෙන ඉවරලා ටික වෙලාවක් යනකොට මට මේ පිම්බීම හැකිලිම බොහොම සූක්ෂම වෙලා මුකුත් නොදැනෙන තැනකට නිකන් කූඩුවක් ඇතුළට ගියා වගේ සිද්ධවීමක් වෙනවා මට හැම පරියන්කෙදීම කියලා නිශ්චිතව කියන්න පුළුවන්ද? හැම පරියන්කයකදීම වෙන්නේ නැහැ. වෙන්නේ නැද්ද? නැහැ. සමහරක් වෙලාවට එහෙම වෙනවා. සමහරක් වෙලාවට සිතුවිලි ගලාගෙන එක තමයි වැඩිපුර පවතින්නේ. හරි. ඒකට වෙන්න දෙන්න. ඒ කියන්නේ ආයි මුකුත් මේ වලක්වන්න යන්නත් එපා. ඒ කියන්නේ දැන් මේ සිතුවිලි එන එක කරදරයක් කරගන්නත් එපා. දැන් දැන් ටික ටික අපි අර කෙරෙන භාවනාවට ඉඩ අරින්නයි තියෙන්නේ. දැන් අපි මුලින් සෑහෙන අත දාලා මේක මෙහෙවනවා. පස්සේ හැබැයි ටික ටික ටික හැදීගෙන යනකොට මේකට වෙන්න ඉඩ හැරලා අපි අත අයින් කරගන්නවා. ඒ தත්ත්වේ එන්න තියෙන්නේ. ඉතින් අර ඒ විශ්වාසයනකම් කරන්න. දැන් හැම පරයන්කෙම දැන් මට අතෙන්ට යන්න පුළුවන් දැන් අපි තුමු විනාඩි 45කින් නම් එතෙන් දැන් කොච්චර වෙලා යනවද අපි තුමු සාර්ථක අවස්ථාවකදී කොච්චර වෙලාවකින්ද යන්නේ එතෙන්ට සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනකොට යනවා. හොඳයි. ඕක තව එතෙන් එතෙන්ට යන එක බලන්න හොඳට වෙන්න ඉඩ හරින්න. ඉස්සර ස්වාමීන් වහන්සේ අප සිතුවිලි එනකොට සිතුවිල්ලක් කියලා සිතුවිලි අයි කරා. ඔව්. ඊට පස්සේ මට දැන් අවුරුදු දෙකකට විතර ස්වාමීන් වහන්සේ නමගෙන් උපදෙස් ලැබුණා. ඔව්. අයින් කරන්න එපා සිතුවිල්ල මොකද්ද කියලා හඳුනාගෙන ඒක දිහා බලාගෙන ඉන්න කියලා. හරි. ඒක ඊට පස්සේ තමයි මට දැන් මේ தත්ත්වය තේරෙන හුඟක් පහුගිය ගිය මාසෙ ඉස්සර මාසෙ වගේ ඒ ස්වාමීන් වහන්සේලා ටික දවස් 10ක් භාවනා කරා. එතකොට ගොඩාක් සිත රාග සිතුවිලි දේශ සිතුවිලි ගොඩාක් ආවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය හිතේ තැම්පත් වෙලා තිබිච්ච කුණු ගොඩක් තමයි ඔය ඇවිල්ලා ගියේ කියලා. ඔව්. එතකොට තමයි ඒ අවබෝධය ආවේ. නැත්තම් මුංග කාලේ ඉඳලා භාවනා කරනවා. නමුත් අපිට ඒ උපදෙස් ලැබිලා තිබුණේ නැහැ ඒ විදිහට බලන්න කියලා. ඔව්. ඒ කියන්නේ දැන් අපි කයෙන් ඊට පස්සේ වේදනාව ටිකක් එහෙම බලලා ටික ටික දැන් අර වේදනාව උණු සමනය වෙලා කයේ තීච්ඡ පැත්තත් ටික ටික සමන වෙලා එහෙම ඉන්නකොට තමයි අර හිතුවිලි ටික අර මුලින්ම ප්‍රශ්නේදී අපි කතා කළේ. ඉතින් ගොඩාක් වේදනාව වින්ද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ ළඟකදී වේදනාවක් කකුල් වලින් ආපු වේදනාවට ස්පුතුනට ගිහිල්ලා නිකන් කන්දක් නාය යනවා වගේ වේදනාව ශරීරේ පුලා ගලාගෙන ගිහලා දෙපතුලෙන් පිට වුණා. පිට වුණාට පස්සේ ලොකු සහනයක් ආවා. ඊට පස්සේ මට පුදුම වීරියකුත් ආවා. ගොඩක් අසනීප තිබ්බත් මං හරි වීරියෙන් කරා. භාවනා කරනවා දැන්. ඒක හොඳයි. දැන් දැන් වේදනාව පැත්තට හිත වැඩි යොමු කරන්නේ නැතුව ඉඳගත්තට පස්සෙත් ටිකක් සිතුවිලි දිහාම බලන්න. දැන් අර බලෙන් එන්න නොදී ඉන්න දෙන්න එපා. එන්න නොදී ඉන්න දෙන්න නැතුව දැන් හොඳට නිස්කලංකව දැන් මොකද දැන් තියෙනවා ටිකක් හැදිච්ච ඒ කියන්නේ වැඩිච්ච සිතක් තියෙනවා දැන්. ඊළඟට හැදිච්ච සතියක් තියෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නෑ දැන්. ඒ කියන්නේ මේ මේවා ආවට කෙලස් ආවට රාග වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්. Tamanට දැන් ඒගොල්ලන්ව দমনය කරගන්න ක්‍රම ටික අහුවෙලා තියෙනවා. ඒ නිසා හොඳට සතියෙන් අපි ඒ දිහා බැලුවා නම් ඒගොල්ලෝ දිය වෙලා බොඳ වෙලා යනවා. ඒක දැන් තේරලා ඇතිනේ නේද? ඒ නිසා දැන් හිතට ටිකක් නිදහසක් දෙන්න. වාඩි වෙලා අර ඉස්සර නම් අපි මොකක් හරි මූලකමටහනක් හිත දාලා හොඳට නිකන් හිත ටිකක් මෙහෙවනවනේ හිත නිකන් රූලේ තියෙනවනේ මෙතනම ඉන්න කියලා තියෙනවනේ දැන් එහෙම නැතු පොඩ්ඩි නිදහසක් දෙලා දැන් බලන්න කොහොමද දැන් එන්නේ මෙයා හැසිරෙන්නේ කොහොමද ඔන්න ටිකක් සිතුවිලි ටිකක් එනවා දැන් හැබැයි Tamanට තියෙන බොහොම සංසුම් මනසක් තියෙන ඒ කියන්නේ අර ආතතිගත වෙච්ච ගතියක් නෙමෙයි ආතතියක් කිසිම නැහැ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා එතකොට ඔන්න සිතුවිලි ටිකක් එනවා ඒ දිහා බොහොම දැනුවත් වෙනවා කලබල වෙන්නේ නැහැ රාගයක් යාවේ කියලා කලබල වෙන්නෙත් නැහැ දේශයක් ආවේ කියලා කලබල වෙන්නෙත් නැහැ. පැටලුණා කියලා කලබල වෙන්නෙත් නැහැ. මොනවා වුණත් කලබල වීමක් නැහැ. දැන් පොඩ්ඩක් අර ඔන්න උපේක්ෂාවත් දියුණු වෙලා ඔබ තමන්ට තේරෙනවා මේ කොයි දෙයාවත් යනවා. ඒක තේරෙනවද නේද? දැන් කොයි දෙයාවත් මේගොල්ලෝ මේ අපි තමයි මේගොල්ලන්ව තියන් ඉන්නේ. අපි තමයි මේගොල්ලන්ව නතර කරන් ඉන්නේ. අපි අපි මේගොල්ලන්ව පෝෂණය කරේ නැත්තම් ඒවා ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. අන්න ඒක තමන්ට තේරෙනවා. ඒ නිසා දැන් ඒ ඒගොල්ලන්ට මේ දේ කරගන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ අපි දැන් අර මෙහෙවන ගතිය ටිකක් අඩු කරනවා. අපි මෙහෙවලා හසුරෝන ගතිය අඩු කළා දැන් වැඩේට සිද්ධ වෙන්න දෙනවා. වැඩේ ස්වාභාවිකව සිද්ධ වෙන්න ඉඩ දෙනවා. අපි පොඩ අතයින් කරලා සිතුවිලි වලටත් එන්න දෙනවා. හැබැයි එන්න දෙද්දි දැනුවත්ව ඉන්නේ. හොඳ සතිමත්ව ඉන්නේ. මේ කවුද එන්නේ? ඔන්න දේශයක් ආවා, රාගයක් ආවා. ඔන්න සතිමත්ව ඉන්නවා. ඒ සතිමත් භාවය හරහා අපි ඒකට මුලා වෙන්නේ නැහැ. ඒක පෝෂණය කරන්නෙත් නැහැ. ඒකේ යම්කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒකට භුක්ති විඳින්න යන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් මේක දුර්වල වෙලා යනවා. දුර්වල වෙලා ගියාට පස්සේ අන්න අර කියන අර කුඩුවක් ඇතුළට ගියාට ගියා වගේ නිකන් අඳුර වුණා වගේ පැත්තකට යන්න ඉඩ තියෙනවා. ඒක වරදක් නැහැ. එහෙමනම් දැන් කෙලින්ම චිත්තානුපස්සනා පැත්තෙන් යන්නයි තියෙන්නේ. දැන් ආයේ මූල කමටහනක් ලකුවට නොවැඩුවත් කමක් නැහැ. හොඳට වාඩිලා පොඩ්ඩක් හිත නිස්කලංකව තියාගෙන සැහැල්ලුවෙන් තියාගෙන පොඩ්ඩක් හිත දිහා බලනවා. නිකන් ආපස්සට හැරිලා බලනවා. මොනවද දැන් මේ ඉන්නේ? කොහොමද දැන් එකක් ආවා ඔන්න ගියා. එකක් ආවා ඔන්න ගියා. එකක් ආවා ඔන්න ගියා. ඔහම ඔහම ගියා කියලා හිතන්න. එහෙමයි. ඊට පස්සේ අපි මේ අතර මැද්දේ තියෙනවා නිකන් හිඩසක් වගේ. එහෙමයි. එහෙමත් තමයි තේරලා ඇති. අන්නේ හිඩසේ බොහොම නිකන් සාවධානව ඉන්න. ඒක ගැන මුකුත් අලුතෙන් මුකුත් දාන්න යන්නත් එපා. මේ වෙලාවට කයට දාන්නවත් වේදනාවකට දාන්නවත් මොකකටවත් එපා. එහෙනම් බොහොම හිත Taman තේරුම් ගන්න ඒ වෙලාව ඒ ඒ තත්ත්වයේ තමයි හිතට දෙන්න පුළුවන් විවේකම අවස්ථාව. මොකද අරමුණක් විශේෂ දෙයක් නැහැ. මොකද අරමුණුත් එක්ක ඉන්නවා කියන්නේ මහා කරදරයක්. මේකෙදී එහෙම මොකුත් නැහැ. හිත බොහොම නිස්කලංකයි. හිත හිතට තියෙන නිකන් හරි දීප්තිමත් බවක්, බොහොම සරල බවක්, එකඟ බවක් විතරයි තියෙන්නේ. ඒක ටික ටික දැන් මේ தත්ත්වය දැන් තේරෙයිගෙන එන්නේ. ඒක තේරුම් ගන්න ඒක තව වෙන්න ඉඩ හරින්න. හොඳයි. හොඳයි හොඳයි තේරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය දීර්ඝායස ලැබේවා. තේරුවන් සන්නයි. හොඳයි දීර්ඝායසයි. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස මෙම භාවනා මධ්‍යස්ථානයේට ආධුනිකයෙක් වුවත් භාවනා වැඩිීමේ නිරත වූ කෙනෙක් වී මම සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව දෙපා කෙරෙහි අවධානය යොමු කරන්නේ වම දකුණ ලෙස මෙනෙහි කරමිනි ආරම්භයේදී මදක් වේගයෙන් සක්මන් කළද වාර කිහිපයකදී ඉබේම ගමන් වේගය අඩු වෙන බව දැනෙනවා. එසේ සක්මන් කරන අතරතුර පාදයෙන් යම් ශබ්දයක් නැගෙන්නට වූයෙන් ඒ ගැන අවධානය යොමු කිරීමේදී දකුණු පාදයේ එසවීමට ඇඟිලිවලට බරදී විලුඹ එසවෙන බව එසවෙන විට නැගෙන ශබ්දයක් බව තේරුම් ගතිමි. ටික වේලාවකින් එය අවධානයෙන් ඇතහැරී ගිය අතර සක්මන තුලදී දකුණු පාදයට වැඩි බරක් දැරිය හැකි වුවද වම් පාදයට එසේ නොහැකි බවත් තේරුම් ගතිමි. මෙසේ වාර ගණනක් සක්මන් කරද්දී මම දකුණ වශයෙන් වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. එය හොඳින් අවධානයේ පවතින බවද තේරුම් යන්නේ දකුණු පාදය හොඳින් පොළවට බර දී එසවෙන අතර වම් පාදය එසේ නොමැති වීමේ හේතු වෙමිනි. ලනුපැදුර මත සක්මන් කරන විට යටිපතුලට තද රළු ගතියක්ද ඉක්මනින් උණුසුම් රත්වන ගතියක්ද දැනේ. එහෙත් වැලි මළුවේ සක්මන් කරන විට වැඩි අපහසුවකින් තොරව වැඩි කාලයක් භාවනාවෙන් ගත කිරීමට හැකි වුණු බව මම තේරුම් ගතිමි. වැලි මළුවේ සක්මන් කිරීමේදී විටක වැලි මත එබෙන පාදයේ ඇඟිලි අතර වැලි තෙරපෙන ආකාරයේද විටක සමව තද ගතියක්ද යටිපතුලට දැනෙන ස්වභාවය හොඳින් දැනෙන්නට විය. මෙසේ සක්මන් කරද්දී සිත බොහෝ උනන්දුවකින් ප්‍රියකරන ස්වභාවයකින් පැවතුණු අතර සමහර අවස්ථාවලදී සිතට නොයවසිය ඇති නොයවසිලි ගතියක් හා නවතා දමා දුවන්නට සිදෙන ස්වභාවයක්ද දැනේ. එසේ දැනෙනුවේ හිස පිටුපස දෙපැත්තට නලියන ස්වභාවයක් දරා ගන්නට නොහැකිසේ දැනෙන විටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වය ගැන මාහට විසඳා දෙන ලෙස ඉල්ලා සිටිමි. හැබැයි මුල ටික හොඳට වෙලා තියෙනවා. ඒ හින්දා මේ මේ ටික සමාහට වෙහෙස නිසා වෙන්නත් පුළුවන්. ඔය වගේ දෙයක් අන්තිම කොටසදී වෙන්නේ. ඒ නිසා ඒ දුවන්නේ නැතුව දැන් අර සක්මනේ දුවන්න හිතුණයි කියනවනේ. දුවන්නේ නැතුව පොඩ්ඩක් සක්මනට මේ සක්මනින් ඒ වෙලාවට බලන්න පොඩ්ඩක් ඒ આવට කොහරි ඉඳ ගන්න පුළුවන් තැනක් තියෙනවනේ පොඩ්ඩක් ඉඳගෙන පොඩ්ඩක් දිමන් හරින්න. පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න. හැබැයි මේ වැඩේ හොඳට කෙරීගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මුකුත් ඔය ඒ කියන්නේ අපිට තින් දැන් සාමාන්‍යයෙන් සක්මන් කරන වෙලාවෙදී නෙමෙයි අපි නිකන් එදිනදා ජීවිතේදිත් අපිට මේ වගේ කොයිතරම් දේවල් සිද්ධ වෙනවද නේද? අපි හිතලා බැලුවොත් දැන් මේ සක්මන් කරන්න ආපු දිසා වෙච්ච දෙයක් නෙමෙයි. එදිනදා ජීවිතයේදී සාමාන්‍ය කටයුතු කරද්දිත් ඉතින් එක එක වෙලාවලට එක එක ශරීරයේ විවිධාකාර තැන්වල ඒක රිදුම් කැක්කුම් එනවා. නැත්තම් ඒක වගේ විවිධාකාර වේදනාවන් හට ගන්නවා. ඒක ඉතින් අපිට වළක්වන්න බෑ. මොකද මේ කය ඉතින් නිරන්තරයෙන්ම බොහොම කැඩෙන බිඳෙන සුළු දෙයක් ඉතින්. මේ නිසා අපිට මේ කය සම්පූර්ණයෙන්ම බොහොම සුවපත් කිසිම වේදනාවකින් තොරව කිසිම පැය ගාණක් යනකම් මේ භාවනාව කරගන්නකම් කිසිම දෙයක් වෙන්න බෑ කියලා එහෙම එහෙමනම් වෙන්නේ නැහැ. ඉතින් අර විපස්සනාදී තේරුම් ගන්නෙත් මේක එහෙම වෙන්නේ නැති බවමයි තේරුම් ගන්න. ඒ නිසා දැන් මේ වෙච්ච එක දැන් අපි අර බලන්නේ මේක මහා කරදරයක් නේ අපරාධේ මේකට වුණේ මෙහෙම කියලා අර ඒ ඒ දෘෂ්ටි කෝණයකින් බලන්නේ. එහෙම නැත්නම් දැන් පොඩ්ඩක් තේරුම් ගන්න මේක මේ. මේක දැන් කෙරුණා ටිකක්. හැබැයි සමහරලාවට මේක කරගන්නත් බෑ. සමහරලාවට මෙන්න මේ වගේ බාධාවන් එනවා. අර ඒක ටිකක් ඒ විදිහට බැලුවාම Tamanටම තේරෙනවා කොහොමද මේ බාධාව තියෙද්දිත් මම මේකෙන් මිදිලා බාධාව පැත්තකින් තියාගෙන වැඩේ කරගෙන යන්නේ කොහොමද? නැත්තම් බාධාව සමනය කරගන්න මම මොනවද භාවිතා කරන්න පුළුවන් ක්‍රම කියලා පොඩ්ඩක් අර එහෙම මුහුණුවරකින් බලන්න මොකද Taman සෑහෙන ප්‍රමාණයක් සාර්ථක වෙලා තියෙනවා මේ මේ ප්‍රශ්න කියවනකොට තේරෙන්නේ සෑහෙන කාල පරිච්ඡේදයක් සාර්ථක වෙලා තිනවා ඒ සාර්ථක වෙච්ච එක ගැන සතුටු වෙන්න මේ වෙච්ච අකරතැබ්බය ගැන අර හිතේ තියෙන පසුතැවීම පොඩ්ඩක් අතහැරලා දාන්න ඕක මගහැරලා යාවි ගෞරවනීය ස්වාමින් වහන්සේ සතර කමඨහන් වඩා ආනාපාන සති භාවනාව වඩන විට ඊයේ නාසය අග කසන්නට ගත්තා. අද උදේ ආනාපාන සතිය වඩද්දී ආලෝකයක් මුහුණට වැටුණා. ඉන් ටික වේලාවකට පසුව නාසය ඇතුලෙන් සීතල වතුරක් ගලනවා වගේ දැනුණා. කීප සැරයක්ම පිසදමා බැලුවත් කිසිම දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ ඒ ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි. එසේ වන විට මා කළ යුත්තේ කුමක්ද කියා පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ හිත එකඟ වෙද්දී ඔය වගේ විවිධාකාර දේවල් වෙනවා. හැබැයි දැම්ම මේ ඕකට කලබල වෙන්න යන්න එපා. මොකද Taman තේරුම් ගන්න මේ ඇවිල්ලා ආපු ප්‍රතිඵල. දැන් අපි ප්‍රතිඵල ගැන හොයන්න ගියොත් මේ ආපු ප්‍රතිඵලය ගැන හොයන්න ගියොත් අපිට දන්නේම නැතුව මේ ප්‍රතිඵලය ඇතිවීම සඳහා මුල් වෙච්ච හේතු ටික අපිට අමතක වෙලා යනවා. දැන් මේ යම් යම් හේතු සම්පාදනය කිරීම නිසා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපිට වෙන්නේ අපි හේතු ටික සම්පාදනය කරන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා මේ ආපු ප්‍රතිඵලය ඔස්සේ දුවනවා. එතකොට අර හේතු සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම එනහිටලා දන්නේම නැතුව භාවනාව කඩන් වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා දැම්ම ඉක්මන් වැඩි මේවා ගැන හොයන්න. ඒ නිසා තව හොඳට මේ මූලකමට හනත් එක්කම යන්න. දැන් මේ தත්වයන් යම් යම් මේ කසන වගේ දෙයක් වීම නැත්නම් ආලෝකයක් පහළ වීම මේ වගේ දේවල් අර එන්න ගන්නෙම මේ භාවනාව ටිකක් දැන් ඔන්න හිත එකඟ වෙලා දැන් පටල වෙලා එන අවස්ථාව. නිසා දැන් ඉක්මන් වෙන්න එපා මේවා ගැන මොකද්ද මේක මුනේ කින්ද මන්ද කියලා හොයන්න ඉක්මන් වෙන්න එපා. තව ටිකක් ඕක වෙන්න ඉඩ තව හොඳට දැන් මේ தත්වයන් එන්න පැමිණීම සඳහා තමන් භාවිතා කළ උපක්‍රම තියෙනවානේ. මෙන්න මේ විදිහට මම හිතේ කරනවා. මේ විදිහට මම ආනාපාන සතිය වඩනවා. මේ විදිහට හොඳට සමබර කරනවා. මේ විදිහට වීර සමබර කරනවා. මේ විදිහට සමාධියක් වඩනවා කියලා තමන්ට අර දැන් ටික ටික ක්‍රම ටික අහු වෙනකොට අන්නේ ක්‍රම ටික තව ශක්තිමත් කරන්න. ඒ ක්‍රම ටික ශක්තිමත් කරද්දී මේ ප්‍රතිඵල ටිකත් හොඳට තමන්ට තේරෙන්න ගනීවි. හින්දා දැම්ම මේ හිත අවුල් කරගන්න යන්න එපා. මේවා ගැන හොයන්න ගිහිල්ලා තව ටිකක් වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ප්‍රශ්නේ මා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මුල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ ප්‍රකට ප්‍රකටව ආ පිම්බීම හැකිලීමයි. පිම්බෙන විට පිම්බෙන බවත් හැකිලෙන විට හැකිලෙන බවත් මෙනෙහි කළෙමි. පිම්බීම දිගටද කෙටියටද උණුසුමද කැඩි කැඩි යන ආකාරයේද වැටහුණි. පිම්බීම මුල සියුම්ය, මැද තද ගතියෙන් ඇදී යයි. අග සියුම්ය. හැකිලීම මුල සියුම්, මැද සැහැල්ලුවෙන් බැහැගෙන යයි. අග සියුම්ව වැටහෙයි. සමහර වෙලාවට පිම්බීම හැකිලිම දෙකම වෙන්කර හඳුනාගත නොහැකි ලෙස එක සමානව වැටහෙයි. පිම්බීම හැකිලිම් දෙකම කුඩා වී සියුම් වී නැති වී පිම්බීම් හැකිලිම් දෙක අතරේ පැවති හිඩැස අවකාශය පමණක් ඉතිරි වෙයි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. ඔව් ඒකත් කියන්න තියෙන්නේ මේ බලන්න දැන් මේ తত্ত্বය හැම පර්යන්කෙම ගන්න පුළුවන්ද කියලා. දැන් මේක මේ කලාතුරකින් වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් හැම තිස්සෙම ගානට මේ රටාවෙම යනවාද ගානට ඉස්සර තමන් වාඩි වෙනවා මේ හොඳට පිම්බීම හැකිලිම තේරෙනවා ඊළඟ ටික ටික සියුම් වේගන යනවා ඊළඟට සම්පූර්ණයෙන් මේ දෙකේ වෙනස හඳුනා ගන්න බැරි තරමට සිද්ධ වෙනවා නිකන් ඊට පස්සේ අවකාශයකට වගේ යනවා ඊට පස්සේ ඊළඟ පරයන්කෙත් ওই දේම වෙනවා ඉතින් ওই විදිහට තමන්ට ටික ටික මේකේ විශ්වාසය ඇති වෙනවා නම් ඊට තමන්ට තේරෙනවා දැන් මේ කොහොමද කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේක ගැන හොඳට විශ්වාසය ඇති වෙනකන් නිශ්චිතව මට දැන් මේකයි වෙන්නේ කියලා හොඳට විශ්වාසය ඇති වෙනකන් මේක තව ටිකක් වඩන්න. ඊළඟට අර අපිටම හොඳට මේක නිස්කලංක වෙලා අර වගේ නිකන් හිස් අවකාශයට වගේ ගියා නම් එතනත් කලබල නොවී ඉන්න. මෙතෙන්දී අරමුණක් ආවොත් පොඩ්ඩක් තාම ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න. ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. පිම්බීම හැකිලිමම මතුවලා එනවා නම් ඒක ගැනත් පොඩ්ඩක් බලන්න. අර මොකක්වත් නැතුව බොහොම නිස්කලංකව අහසේ ඉන්නවා වගේ එහෙම නැත්නම් අරමුණකින් තොරව ඉන්නවා වගේ තේරෙනවා නම් ඒකෙත් කලබල නොවී ඉන්න. මේ ගැන කියන්නේ කිසිම බයවීමක් ඇති කරගන්න එපා, චකිතයක් ඇති කරගන්න එපා. දැන් මේ එක එක පැති අහුවෙන්නයි යන්නේ. ඒ කියන්නේ අපේ භවනාවේ විවිධ පැති වලින් මේක තේරෙන්න ගන්නවා. ඉතින් මේ එක එක පැති දැන් Taman තේරුම් ගන්න අවස්ථාව තව ටිකක් බහුලීකృత කරන්නයි තියෙන්නේ. අන්තරුවන් සරණයි ගෞතම ස්වාමින් වහන්සේ මම පළමු වතාවට මෙම නිස්සරණ වණයට පැමිණි අයෙක්මි. ඔබ වහන්සේගේ වෙනත් වැඩසටහනකදී සම්බන්ධ වී භාවනා කිරීමට ආරම්භ කළෙමි. එදින මම පර්යංක භාවනාව පැයක කාලයක් කිසිදු බාධාවක් නැතිව හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා යයි හොඳින් පුහුණු කළෙමි. ඊයේ දිනේදී හා අද එම අවස්ථාව මගහැරී යමින් සිත ඉවතට යයි. නිදිමත ගතියක් හා එකවරම තිගැස්සී සිතුවිලි හඳුනාගත නොහැකි තත්ත්වයටපත් වේ. ඊතා වීර්යයෙන් නැවත භාවනාවට සිත ගෙන ඒමට උත්සාහ කළත් පරිණවර නින්දට වැටෙන්නාක් මෙන් දැනේ. සිත එකඟ කරගන්නත් වැඩි වේලාවක් තබා ගැනීමටත් නොහැකි. ගරු ස්වාමින් වහන්සේ මම මේ සඳහා පිළිපදිය යුතු උපදෙස් මොනවාදයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඇත්තටම මේ කියන්නේ මුල් දවස් කීපේ ඔය தත්ත්වේ බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ නිතිපතා භාවනා කලේ නැත්තම් ඊළඟට අපි මේ භාවනා වැඩසටහනකට ආවහම පළවෙනි දවසේම දෙවෙනි දවසේම හොඳට හිත එකඟ වෙయ్యේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි හිත පවත්තලා තියෙන සෑහෙන කලබලකාරී ටිකක් වික්ෂිප්ත වෙච්ච පරිසරයක. නිසා මුල් දවස් කීපය මේ පොඩ්ඩක් හිත නින්දට වැටේවි. හිත ටිකක් වික්ෂිප්ත වේවි. අරමුණු බහුල වේවි. හැබැයි උත්සාහය අතාරින්න එපා. ටිකක් හොඳට තව සක්මනක හැම යෙදෙන්න. සක්මන් භාවනාවේ හොඳට යෙදিলা ඊළඟට මේ පරයන්ක භාවනාවට එන්න දවස් කීපයක් යනකොට ආයේ අර පරණ තිබිච්ච தත්වෙට හිත ගන්න පුළුවන්. ඒ නිසා හිතේ කලකිරීමක් පසුබෑමක් ඇති කරගන්න එපා. Tamanට මේ කලින් හිටිය தත්වෙත් ඊටත් වඩා එහාට ය아가න්න අවස්ථාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ටයිල් පොළව ලී පාලම තෙත කොන්ක්‍රීට් මඟ ආදී ලෙස පොළවේ වෙනස්කම් පයට දැනෙන අයුරු අත්විඳිමින් මළුවට ගියෙමි. සක්මන ආරම්භයේදී පයේ ලේ ගමනේත් උඩුකයේ උස් පහත් වීමේත් වේගය සංසිඳන තෙක් මම වේලාවක් මද වේලාවක් සිටගෙන සිටියෙමි. ප්‍රථමයෙන් මම වම් පාදයේ දන හිස මදක් නැවීමත් සිරුරේ බර දකුණු උකුලේ පෙදෙසට දැනීමත් එක විට සිදුවන බවක් දැනුනි. වම් පාදයේ විරුමින් පටන්ගත් පොළවට තෙරපීම ඇඟිලි තුඩු වලින් අවසන් විය. මෙය මාරුවෙන් මාරුවට සිදු වෙමින් වැඩි වේලාවක් සතියෙන් සක්මන් කිරීමට හැකි විය. හිසට මත් ගතියක් දැනුනි. ඊළඟට පරයන්ක භාවනාව පෙර ලෙසම හිඳින ඉරියව්වට යොමු වූ විට අපි චුට්ටක් අර කියන පොඩ්ඩක් කියලෙමු. මේ සක්මන් භාවනාවේ පොඩ්ඩක් තමන්ගේ අවධානය ධනහිස් වලින් යටට යොදන්න. මේ එකපාර්තම මේ මුළු කයටයි හිස ප්‍රදේශයටයි දාන්න යන්න එපා. මුලදී පොඩ්ඩක් එහෙනම් මේ යටිපතුල් ප්‍රදේශයේ බලන්න මේ අවධානය තියාගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයට පොඩ්ඩක් සීමා කරන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් දේවල් වැඩි දැනුණට ඒව ගැන ලොකු අවධානයක් සම්පූර්ණයෙන්ම අර තමන් අපි දැන් සක්මනේ යෙදෙනකොට හොඳට ප්‍රබලව දැනෙන්නේ මේ යටිපතුල් හොඳට පොළවේ ස්පර්ශ වෙන එකනේ. ඒක දැන් අපි කරගෙන යන අතර හැබැයි වෙන ද්විතීක අරමුණු වශයෙන් අර වෙනත් අරමුණු ටිකක් එහෙ මෙහෙ අනිත් කයේ තියෙනවා. හැබැයි දැන් අපි එකපාරට ඒවට දාන්න ගියොත් මේ ටික මගහැරෙනවා. ඒ නිසා මෙතෙන්දී අර අපිට යටිපතුල් වලට දැනෙන එකේ හොඳට හිත පැවැත්වීමේ වාසි තියෙනවා. ඒ නිසා මොකද ඒ යම්සි සීමිත පරිසරයකට සීමිත ප්‍රදේශයකට අපි දැන් හොඳට අවධානය සීමා කරන්න අවධානය යොමු කරන්න සමාධි කරන්න මේ එකඟ කරන්න දැන් අපි සෑහෙන හුරුවක් ලබනවා ඒ නිසා මම හිතනවා ඔය ඇවිල්ලා තියෙන සංකීර්ණතා ටිකක් අඩු වෙලා යාවි. ඔය ඔළුවේ ආහාරමය ආවයි කියන සංකීර්ණතා අඩු වෙලා යාවි. ටිකක් මුල ඉඳන්ම අර යටිපතුල් වලට දැනෙන දෙයට මුල් තැන දෙන්න. ඒකේ විතරක් පොඩ්ඩක් අව මේ අවධානය පවත්වන්න. අනිත් දේවල් එච්චර ගණන් ගණන් යන්න එපා. පස්සේ හැබැයි හොඳට ඔක්කොම ටික තේරෙන්න ගනීවි. මුලට ටිකක් ඕකට හැදිලා එනකන් මේ යටිපතුල් ප්‍රදේශයට නැත්නම් දණහිසෙන් යට ප්‍රදේශයට අවධානය සීමා කරන්න. හොඳයි. පරයන්ක භාවනාව පෙරලෙසම හිඳින ඉරියව්වට යොමු වූ විට හිසේ ලේ ගමනය හා උඩුකයේ උස් පහත් වීම සංසිඳුන පසුව උඩුතොලට සිත යොමු කෙලිමි. වරින් වර සිත පිට යන නමුත් ආශ්වාසයේ කෙටි බවත් ප්‍රාශ්වාසයේ දිග බවත් හඳුනා ගතිමි. එම පාරයන් එකිනෙකට වෙනස්ය. දෙයක් ගල් වී ඇති බවක් දැනේ. පිටුපස කොටසේ රත් වීමක් හැර කයේ දැනීමක් නොවිය. හුස්ම ගන්නා බව දැනුණත් ඒ කෙසේදයි හඳුනාගත නොහැකි විය. හිසේ මත් වූ ගතියද එලෙසින්ම පවතී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මත් වෙන එක නම් මොකෝ දන්නේ. මේ සමහරට ඔය මොන හරි කෑම එහෙම වැරදුනාත් දන්නේ නැහැ. මේ කොහොම නමුත් පොඩක් ඕනනම් උණු වතුර ටිකක් එහෙම මේ වළඳලා ඊළඟට ඇහි වතුර ටිකක් එහෙම ගාලා මේ චුට්ටක් ඉස්සලා නිකන් සක්මනේ වුණත් ඇවිදිද්දි පොඩ්ඩක් ඉස්සලා සක්මන් කරලා නිකන් වැඩිය මේ ඇඟට ගන්න නැතුව මේ භාවනා කරනවා කියලා ලොකුවට බරක් කරගන්න නැතුව පොඩ්ඩක් නිකන් අර සතුටක් ලැබමින් සැහැල්ලුවක් ලැබමින් පොඩ්ඩක් සක්මන් කරන්න. ඊළඟට ආයෙ ඉඳ ගන්නත් ඉඳගත්තාමත් එක පාටම මේක මේ මම අරමුණට දාන්න ඕනේ කියලා මේ ලහි ලහියේ කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිමීට කාලයක් අරගෙන හිතට ස්වාභාවිකවම අරමුණට යන්න දෙන්න නැත්නම් භවනාවට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. සමහරට ඉතින් ඔය එන අතුරු දේවල් මගහැරලා යාවි. ටිකක් අර පරිසරයට හැරමේ හුරු වෙනකොටත් මේ දැන් ටිකක් අලුත් පරිසරයකනේ ඒ හින්දා සමහරලාට ඔය වගේ දේවල් වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔය වගේ පොඩි දේවල් මගහැරලා යාවි කියලා. හොඳයි. ඊයේ ධර්මදේශනාව පිළිබඳ ප්‍රශ්න දෙකක් තියෙනවා මම ඒ දෙක ඉදිරිපත් කරන්නේ නැහැ. හොඳයි. දැන් මේ අවසාන ප්‍රශ්නය අතේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා අසපුවට ආධුනිකයෙක් වෙමි. පර්යංක භාවනාවේදී මාලත් අධ්‍යක්ීන් මෙසේ විස්තර කරමි. ආශ්වාස ප්‍රාශ්වාසයට සිතගෙන යාමේදී මගේ අවධානය යොමු වන්නේ උදරයේ පිම්බීම හැකිලිම වෙතටයි. උදරයේ උඩු කොටසේ මදින් මැදින් පිම්බීමත් හැකිලීමත් දැනේ. විටක නාසිකාග්‍රය වෙත සිත යොමු වද බොහෝ විට දැනෙන්නේ පිම්බීම සහ හැකිලීමයි. පිම්බීම කෙටි ලෙසත් හැකිලීම දිග ලෙසත් දැනේ. දෙක අතර කුඩා කාලයක්ද තිබෙන බව දැනේ. ටික වේලාවකට පසුව උදරයේ දෙපසින් මාංශ පේශි ඇඹරී යාමක් වැනි දැනීමක් අත්විඳිමි. සිහින් පටියකින් උදරය තද කිරීමක් ලෙසද දැනේ. ටිකෙන් ටික මෙම දැනීම උදරය ඊතා කුඩා ස්ථානයකට සීමා උදරයේ ඊතා කුඩා ස්ථානයකට සීමා වී යයි. ටික වේලාවකට පසුව මෙම චලනය නොදැනී යයි. තව මොහොතකින් නැවතත් පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. මෙම අවස්ථා දෙක මාරුවෙන් මාරුවට සිදුවේ. ඒ සමගම කාල පරාසයද වැඩි වී යයි. උදර චලන නොදැනී යන අවස්ථාවවලදී සිතුවිලිත් නොවන රූපත් නොවන සිහින වැනි දේ අත්විඳිමි. මගේ හිතවතුන් සහ දන්නා හඳුනන අය එම සිහින වැනි දේවල සිටිති. ටික වේලාවකින් නැවත උදර චලන දැනෙන්නට පටන් ගනී. චලන දැනෙන විට කිසිම බාධාාවක් නැත. ගරු ස්වාමින් වහන්සේ මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාවේදී මෙවැනි අත්දැකීම් නොලදමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ කොහොමත් හිත තැම්පත් වෙනකොට අර අපි මුලින්ම ප්‍රශ්නේ කතා කළා වගේ මේ වගේ මේ එන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට යට හිතේ ගැඹුරේ තැම්පත් වෙලා තියෙන මතක සටහන් අවදි වෙන ගතියක් තියෙනවා. නැත්නම් අර ඇතුලේ තැම්පත් වෙලා තියෙන කුණු උඩට එන ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න. ඒක මේ ප්‍රතික්ෂේප කරන්නවත් මේ බලෙන් යටපත් කරන්නවත් යන්න එපා. හැබැයි මේකට වහල් වෙලා මුලා වෙලා නැත්නම් ඒකට සතුටු වෙලා ඒක වර්ධනය කරන්න යන්නත් එපා. දැන් මේ තමන්ගේ හිතවතුන් මතක් වුණ අය. ඒගොල්ලෝ මොනවාද කරන්නේ? දැන් ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. නැත්නම් මේ පන්සලේ ඉන්නවද දන්නෙත් නැහැ. ආරාමේ ඉන්නවද දන්නෙත් නැහැ. කෑවද බිව්වද දන්නෙත් නැහැ කියලා ඔවා හිතන්න ගියොත් සම්පූර්ණයෙන්ම බාධා මේ භාවනාවට බාධායි. තමන් තේරුම් ගන්න ඉතින් කවුරුත් මේ වෙලාවේ මතක් වුණත් ඒක හුදු මතකයක් පමණයි. සිතුවිල්ලක් පමණයි. නැත්නම් ආපු රූප සංඥාවක් පමණයි. මොකද මේ සංඥා ඔස්සේ නෙමෙයි භාවනාව යන්නේ. සංඥා ඔක්කොම හිමීට අතහැරලා බලන්න අර කයේ හොඳට දැනෙන දේට තමයි හිත ගන්න තියෙන්නේ. ඒ නිසා කොයි දේ රූප සංඥා වශයෙන් ඉදිරිපත් වුණත් ඒවා හිමීට අතහැරලා දාන්න ඒවා ඔස්සේ යන්න එපා. ඒ සමහරට බොහොම හිත ඇද ගන්නා සංඥාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිත බියටපත් කරන සංඥා වෙන්න පුළුවන්. මේ කොයි දේත් සංඥා පමණයි. එහෙනම් ඒවා අතහැරලා දාලා නැවතත් කයටම හිත ගන්නයි තියෙන්නේ. කෙරීගෙන ගිහිල්ලා තියෙන අනිත් ටික හොඳටම වෙලා තියෙනවා. දැන් මේ සංඥා වලිනුත් හිත එහෙම නැත්නම් තමන් තමන් ඒවට සංඥා වලට මුලා වෙන්නේ නැතුව ඒ වෙනුත් මුදවගෙන ඉස්සරහට ඉස්සරහට ගමන යන්නයි තියෙන්නේ. හොඳයි ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ටික අවසන් වෙනවා. මම හිතන්නේ අපි සෑහෙන යමක් පරිසරයක් කතා කළා. මම හිතන්නේ වෙන ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි. හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 15ක් විතර කාලය අරගෙන තියෙනවා. ඉතින් තවත් දවස් ගණනාවක් ඉදිරියට තියෙනවා. ඉතින් සියලු දෙනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගෞරවනීය මෑණිවරුන්ටත් අනිකුත් සියලු උපාසක උපාසික මහත්මුරුන්ටත් මේ ඉදිරි කාලය තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගුණ දියුණුව ඇති කරගන්න මේ භාවනා වැඩසටහන හේතු වේවා සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි.